ඒ සෑම දවසකම අපි දවසේ කාංකයක් කාංගයක් විදියට දේශනාවක් සඳහා කාර්යය ගත්තා. අද අපිට අද දවසේ හත් වෙනි දවසේ දේශනාව සඳහායි දැන් මේ කාලේ එළඹිලා තියෙන්නේ. ඉතින් අපි මෙතෙක් කල්ලේ පවත්වාගෙන ලැබූ දේශනා මාලාව මේ පිටිසේ බොහෝ දෙනෙක් දන්නා පරිදි අංගුත්තර නිකායේ චක්ක නිපාතේ නැත්නම් හේ කරුණ එකතු වෙලා කියන ගොනුවේ සඳහන් වෙන මධ්‍යේ සූත්‍රය. ඉතින් මේ මධ්‍යේ සූත්‍රය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. නමුත් ඒ අන්ත දෙක වටහා ගැනීම වටහාගෙන දුරු කිරීමත් මධ්‍ය ප්‍රතිපදාවට සැපමිනීමත් සැපමින මධ්‍ය ප්‍රතිපදාවේ නොගැදීමත් නොඇල්මත් මතින් තමයි අපිට මේ තණ්හාව නැති ගෙතුම් කාර්යයේ නැත්තම් සිප්පණියගේ නැත්තම් ගැටලන්නේගේ බේරන්න පුළුවන් වෙන්නේ කියලා මේ අපි මේ සූත්‍රයේ තේමාවිති ගාථාවෙන් ගන්න සාරය. ඉතින් මේ සාරය අනුව එක එක අවබෝධ කරගත්තා වූ ස්වාමීන් වහන්සේලාගේ විවිධ අර්ථකථන දෙන එක තමයි අපිට මේ සූත්‍රයේ දීපු තේමාව. ඒ අනුව අපි මේ වෙනකොට අර්ථකථන පහක් විතර වගේ කියවක් කරලා තියෙන නිසා කාටක් වගේ මේ සූත්‍රයේ තේමාවත් ඒ වගේම ඒ කොහොමද භාවනාවට සම්බන්ධ කරගන්නේ කියන එකත් යම් යම් ප්‍රමාණ වලට දැන් තේරුම් ගන්න තියෙනවා මොකද අපි එකම පිළිසක් දිගින් දිගටම ධර්ම දේශනාවකට ධර්ම දේශනා මාලාවකට ලබුම්කම් දෙන්න තියෙන නිසා. ඉතින් අද අපි ඉදිරිපත් කරගන්න කොටසේ ඒ සස්සෙන් ස්වාමීන් වහන්සේ මතක් කරනවා චකෝ ආවුසෝ අච්ඡත්තානි අජ්ජත්තිකානි ආයතනානි ඒකෝ අන්තෝ ච බාහිරාණි ආයතනානි දුක්ඛියෝ අන්තයෝ විඥානං මජ්ජේ කියන මූලික ගැට බේරුමක් කරනවා. ඒකෙන් සඳහන් කරනවා ආයතන මේ සලායතන කියන ච ආයතන වලින් මේ ගැටේ විසඳ හැකි. එහෙම නැත්නම් මේ ගැටේට මේ ප්‍රේක්ෂාව පුරවන්න. ඒ නැත්නම් මේ ප්‍රශ්නෙට පරණගෙන හැකි. අපි දන්නවා පළවෙනි දවසේ අපි පරිජාපාරිතින ස්පර්ශයේ පස්සේ කියන චෛතසිකය මුල් කරගෙන මේක ඉහි නැටි කරගන්නවා. ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදේ ඒකාන්තයක් ඊපස්සේ නිරෝධය ස්පර්ශ නිරෝධය වශයෙන් සඳහන් කරා ස්පර්ශ නිරෝධය මජ්ජේ මාර්ග කියලා ඒකට තෘෂ්ණාව සිප්පණියමයි තෘෂ්ණාවගේ තුන් කාර්යමයි ඊගාවට කාලමානීය වශයෙන් අතීත අනාගත පච්චුප්පන්න කියන තුනේ අතීත අනාගත දෙක අන්ත දෙක වශයෙන් පච්චුප්පන්නේ වර්තමාන වශයෙන් සඳහන් කරා ඊට පස්සේ වේදනා චෛතසිකය වේදනාවේ සුඛ වේ සුඛ වේදනා දුක්ඛ වේදනා අන්ත දෙක වශයෙන් අදුක්ඛ සුඛ වේදනාව මැදේ වශයෙන් සාකච්ඡා කරන්න යෙදුනා ඊට පස්සේ අපි ගක්හාමාර් කැලලක තමයි ඊයේ දවසේ ගත කරේ කියන සඳහන් කරේ නා රූප ධර්ම නාම ධර්ම අන්ත දෙක වශයෙන් ඒ නාම රූප දෙකේ ගැටීමට උදව් කරන්නා වූ නැත්නම් ඒ මතින් පහළ වෙන්නා වූ නැත්නම් පහළ වෙන පහළ වෙන දේවල් නැවත නැවතත් ඒ මතින් ඇති කරවන්න වගේ උදව් කරන ආවොත් විඥානේ වැඩපවතිනවා කියනවා. දැන් අද මතක් කරන්න හරන්නේ මෙන්න මේ මේ නාම රූප නාම ධර්මයක පැත්තක් රූප ධර්මයක පැත්තක් මධ්‍යස්ථේ පවතින විඥානයක පැත්තට ටිකක් සමාන ගතියක් දක්වන ආධ්‍යාත්මික ආයතන ඒකාන්තේකුත් බාහිර ආයතන දෙවෙනි අන්තේ වශයෙන් තුන්වෙනි එක විඥානයේ වශයෙන් ඉතින් මේක තේරුම් අරගන්න ඇත්තටම කියනවා නම් ඉතින් සෑහෙන අර ධර්මයේ පිළිබඳව සර්වඥ දේශනාව පිළිබඳව යම් ප්‍රමාණයක මූල ධර්ම දැනුම අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අප මම ඒකයි මතක් කරේ මේ මොකද දේශනා ගාන කාරණා නිසා අපිට යම් ප්‍රමාණයක ඒ සුතමේ ඥානෙ උදව් ලැබිලා තියෙනවා. ඒකත් නිසා යම් ප්‍රමාණයක් වටහා පුළුවන් වෙයි කියලා හිතනවා. වෙන විදිහට කියනවා නම් එහෙම මූලික හැකියාවක් නැති කෙනෙකුට දුෂ්කරයි කියන එකත් එකෙන් කියනවා. ඉතින් ඒ සඳහා අපි සූත්‍ර කොටස් එහෙම නැත්නම් සූත්‍රමය ඥාන කොටස් ගත්තොත් එක පුද්ගලයෙක් කියලා කියන්නේ ආයතන 6ක සංයුතියක්. ස්කන්ධ කියනවත් අපි සාමාන්‍ය දන්නේ එකක්. ස්කන්ධයක් කියලා කියන්නේ සිංහලෙන් කන්ද කියලා තෝරන කියනවා. ඒහා සමාන වශයෙන් තමයි කය කියන්නේ. රූප කයක් කියලා කියන්නේ රූප ස්කන්ධයක් කියන්නේ රූප කන්දක්. රූප පොඩක්. ඊට පස්සේ වේදනා කයක් වේදනා ස්කන්ධයක් වේදනා ගොඩක්. ඊට පස්සේ සංඥා සංස්කාර විඥාන ආදී වශයෙන් මේක පංචස්කන්ධ වශයෙන් බෙදලා ආලා කියනවා. මේ විස්තරය බුදුජානන් වහන්සේ කරන්නේ රූප වැටෙන නාම නොවැටෙන ඇත්තට රූප ඔක්කොම එකකන්දකට දාලා නාමස්කන්ධ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා හතරට කඩපෙන්නේ. යම් කිසි කෙනෙකුට රූපස්කන්ධ වැටීම නැත්තම් සර්වඥාචේ රූප කොටස් කඩලා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා පාර කරලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම විඥාන ස්කන්ධයට දාලා චර ආයත චර ආයතනන් චකුරිය පුරුෂය කියලා කියන්නේ මේ හය ආයතන කියලා වෙන තැනක් තියෙනවා. එතකොට පඨවි ආපෝතේජෝ වායෝ ආකාශ විඥාන විඥාන කියන එකෙන් අතන මෙතන කියන වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම ගැන. ඒ නිසා මේ දේශනා විලාසවල සර්වඥාන්සේ උත්සාහ කරලා තියෙනවා මේක පුරුෂයෙක් ඒක පුද්ගලයෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් කියන එක විග්‍රහ කරන්න. ඒ වාගම එකක් තමයි පුරුෂයෙක් ස්ත්‍රියක් කියන්නේ සත්‍යක් ආත්මයක් ජීවයක් කියලා කියන්නේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ආයතන එක් ක්‍රියාපත්තේ බලනකොට පහ එහෙම නැත්නම් දැකීමට හැකි ඇසීමට හැකි ගඳ බැලීමට හැකි රස බැලීමට හැකි පාස ලැබීමට හැකි හිතීමට හැකි කියන ක්‍රියාකාරකම් හය එකතු වෙච්චාම එක පුද්ගලෙක් වාඩපත් වෙනවා. වෙන විදිහට කියනවා පුද්ගල දෙන්නේ වෙන් කරනකොට එක්කෙනෙක් දකින්න ආකාරය අනිත් එක්කෙනාගේ දකින්න ආකාරය 100ට 100ක්ම ස්වයක්තයි ස්වාධීනයි. එක්කෙනෙක් ආනාපානයි අනිත් එක්කන ආනාපානයි ස්වාර්ථයි ස්වාමීනයි. මේ විදිහට බලනකොට එකම වස්තුව තිබුණාට දෙන්නේකට දෙවිදියකට බලන්න 100ක්ම අවස්ථාවක් තියෙනවා. ඒ මොකද දෙන්න වෙන වෙනම ආයතන දෙකකින් වැඩි කරන්නේ. මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ආයතන හයම කුචු කවන්න කුප්පන්න චලනය කරන්න අවසන්ද වෙනම හය දිනක් බාහිරින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියලා මේවට කියනවා. එතකොට මේකෙත් තියෙනවා කුත්මාකාර එකට සම්බන්ධයක්. මේ ඇහැට රූපස්කන්ධය මේකට වර්ණ රූපය කියලා විශේෂ වශයෙන් සඳහන් කරනවා මේ පටල වෙනක මේ රූප කියන වචනේ වර්ණ රූපයයි නැත්නම් මේ පටවිය අපෝතේක වායකන ඔක්කොම කියන වචන දෙකම සම්බන්ධ වෙනසක් මාර විතක පටලැවෙන ශබ්ද වෙනවා. දෙකට කියනවා ශබ්ද රූපේ කියලා, තුනට කියනවා ගන්ධ රූපේ කියලා, රස රූපේ පහස සාධාරණ. එතකොට මේ වර්ණ රූපය කියන එක ඇහි ප්‍රසාද රූපයට ගොතුරු වෙනවා මිස ඒක කනේ ප්‍රසාද රූපෙට කිසිම හැඟීමක් ඇති කරන්න පුළුවන් ශක්තියක් නැහැ. නාසයේ දිවේ කයේ මනසේ කොහෙ වැදුණත් වර්ණ රූපයේ කිචි කැවෙන්නේ නැහැ. කුප්පණ ගතියක් ඇති වෙන්නේ නැහැ. රසයක් වෙන ගන්න පුළුවන්කමක් නැහැ. ඊට සද්ද රූපේ ගත්තොත් අපි සද්ද තරංග කියලා ගනිමු. ඒක ඇහි වැටුණට නාසයේ දිවේ කය වැටුණට ඒක ඇති වෙලා නැහැ. ඒ විදිහට එකට එකක් අදාළ වෙන නිසා මේ ඇකීම දැකි කිරීමට ඇති කිරීම ඇහිම කියලා ගත්තා තමයි. ඇහෙන වැඩේ කෙරෙන්න කනට සත්‍යයක්මයි. මේ දෙක ඒ දෙක එකිනෙකට ආපාතගත වෙනවා. එහෙම නැත්නම් එල්ල වෙනවා, ශේෂ්ත්‍රගත වෙනවා. කියන එක වුණොත් විතරමයි සත්‍ය හෙන්න පුළුවන්. මේ සත්‍ය කියලා ඇහැට වතුනට, නාසයට, දිවට, කයට වතුනට ඒ කිසිම හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ච ආය අධ්‍යාත්මික ආයතන ච බාහිර ආයතන කියලා මේ කොටස් දෙක බොහෝ ලස්සනට පෙන්වන්න පුළුවන්. ආයතන අජත්ත ආයතන කියලා කියන්නේ ඇහැ කියවට ඇත්තම ඇහි වර්ණමය. ඇහි ප්‍රසාද රූපය එහෙම ඇහි ඔපේ කියලා සිංහල අපි දාන කියන එක තස්සන වචනය. ඒ ඇහි ඔපය කණ්ණාඩියක ඇති පිළිබිඹු කරන ස්වરૂපය ආදාස ස්වરૂපේ දක්වනවා. ඒකට වැටහාම මේක යමක් පිළිබිඹු කරන්න පුළුවන්. ගේ කඩක මූණේ බල බලනකොට ගේ කඩේ පෙනෙන ඒ පිළිමිකුවත් වගේ. කණේ ශබ්ද ස්වරූප හොඳට ඇදිච්ච බෙරේක හමක් වගේ ඒකයිල වැඩිච්ච ගමන් කම්පණ වෙනවා. ඊගාට නාසයේ ඒක පිළිකුරක් වගේ හිලක් තියෙනවා මේ ඉස්කෝල් කට්ටේ අන්නේ එළිගුරයක් ඥාස්කාග්‍ර ඉරේ වටේට කියලා ඒ ප්‍රසාද රූපයක් ඒකට ගන්ධ සෝඳට කිචි කැවෙනවා කියන්නේ ගන්ධ සෝඳේ කොට ඒක ප්‍රමාණ කරන්න පුළුවන් දැක දැක ගන්න පුළුවන් වගේ එහෙම බලනවා වගේ නාසයේ තියෙන ඒ ආග්‍රහණ පිළිබඳ ඔපේ දැනෙන ජීවේ රසනාර කියලා જાතියක් තියෙනවා ඒකට ඒ රසයක් වටනකොට ප්‍රමාණ කරන්න පුළුවන්. ඉතින් ඔය මේ ජීවිතයව උගන්වන කියනවා ජීව අගට පැණි රස දැනෙනවා, ජීව මූලට සීත රස දැනෙනවා, දෙපැත්තට අඹුල් රස දැනෙනවා කියලා මේ ජීවේ තියෙන ඒ රසනහර විශේෂණ වෙලා. ඒක හැබැයි ඒ රස හයයි ලෝකේ තියෙන්නේ. ඒ හයට ජීව තමයි විශේෂණ වෙලා. අනික කට්ටියකෙම අනාසෙහිම රස වැටෙනට නේ ඒ වගේම කයේ තියෙනවා පහස විතර ගතිය. ඒක මේ කෙස්, ලොම්, නිය, දත් කියන ටික ඇරිච්චාම සම කියන සෑම තැනම පැතිරෙ කියනවා. කෙස්වල නෑ මේක. නිය, දත් ඒ වගේ ඇත්තේ නෑ. ඒ ඇරිච්චාම අනිකුත් සංකීර්ණ ප්‍රදේශේ පුරාම පැතිරෙ කියනවා. ඇතුල් පැත්තේ කලාතුරකින් තමයි මේ පහස ලබන ගතිය තියෙන්නේ. මේ බහිච්ඡත්මේ තමයි මේක තියෙන්නේ. ඒක හිතේ තියෙනවා මේ ධර්මතාවයකට වැටහි ගැනීම, පටහ ගැනීම, වහුණා ගැනීම ශක්තිය. මෙන්න මේ දෙක අහුරගත්තට පස්සේ ඒක මේ ශරීරය පිළිබඳව මේ හරියට කොටස් 32කට කපලා බලනකොට ශරීරයේ මම මාගේ හැඟීමෙන් තොරව ඒ පිළිකුල හෝ ඒ කොටස් වල වර්ණය අනුව හෝ ධාතු අනුව හෝ බෙදන්න පුළුවන් වගේ එක පුද්ගලයෙකුගේ මේ තියෙන ඇහැ කන දිව නාසය කය මන කියන මේ ආයතන හයක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන භාෂ ධර්ම කියන මේ බාහිර ආයතන හයක් දෙක කරගත්තට පස්සේ වෛද්‍ය ශාස්ත්‍රයේ දැන් සෑහෙන දුරට මේ පුද්ගලයෙක් පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූලව උත්සාහ කරනවා අන්නේ උත්සාහ කරනකොට ඇති දැනුමින් අපිට මේ ස්වස්ථතාවයේ මේ නැත්නම් සෞඛ්‍ය සම්පන්න ගතිය වෛද්‍ය විද්‍යාවේ තියෙන දැනුමින් අපිට දැන් සායන දුරට දැක්මක් වෙලා තියෙනවා මේ කන ශබ්ද ඇහැට රූප කියන කන්නේ. නමුත් හොඳට මතක තියාගන්න ඔය විද්‍යුන්ටත් වැදගත්ම ගන්නනේ බුදු ආමසෝ බුදුජානනාංශ මේවා කියලා කියන්නේ අවුරුදු 2553 කට තව අවුරුදු 45කට ඉස්සර වෙනවා. උන්වහන්සේ කියපේකට කිසිම කෙනෙකුට තාම බෑ අභියෝග කරන්න. අපි ඒක තමයි මේ වෛද්‍ය ශාස්ත්‍රානුකූල වචන ගත්තට ඒ ඔක්කොම අපේ තේරවාද ශාසනය නැත්නම් මේ අටුවා ටීකාවල ඉතාමත්ම සවිස්තරව පේනවා. ඉස්සර හිතුවේ ඒව නිකන් গুপ্ত ධර්ම කියලා. ඕව ඇතුලේ නමුත් අර වෛද්‍ය ශාස්ත්‍රයේ එක වටිනාකමක් තියෙනවා ඒවා යථාර්ථ ධර්ම බව දැන් නවීන විද්‍යාව නවීන ධර්ම බව දන්න නිසා අපිට ඒක හරහා ඒ බුද්ධ වචන විස්තර කරන්න වචන පද්ධතියක් හම්බෙලා තියෙනවා. කෙසේ නමුත් මේ අධ්‍යාත්මික බාහිර ආයතන හය ගත්තාම මේ ඇහැට රූපය ආපාතගත වෙනවා කියලා සංකීර්ණයක් තියෙනවා. ඇහැට රූප අපි කියන මේ විදිහට උදේ වන්ද මුලිච්චුමයි කියලා මම දෙවල වචනයක් මුලිච්චුමයි කියලා කියන්නේ මගාරින්න බැරි විදිහට මොනකට මොන දැනනවා. ඒ වගේ ඇහැට රූපයක් මුලිච්ච වීමක් තියෙනවා. ඇහැට වර්ණ රූපේ ආපాతගත වෙනවායි කියලා චක්කු විඥාන චිත්ත වීර්ය පෙන්නකොට ඒ අභිධර්ම පොත්වල එහෙම නැත්නම් අතුව පොත්වල සඳහන් ආනීතික ආපాతගත වුණා නම් ඒක මූලිකම අවශ්‍යතාවයක් තමයි නැත්නම් පරි අවශ්‍යතාවයක් තමයි හිතේ ඇහි හිත පහළ වෙන දකින්න හිත පහළ වෙන්න නම් ඇහැට රූපයක් මුලිච්ච වෙන්න ආපතකට වෙන්න ඒ නිසා බුදු දේශනාවේදී සඳහන් වෙන්නේ ඔය ඉන්දිය විශේෂම මේ මදුපිටික වගේ සූත්‍රවල චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන කියලා. එතකොට චක්කෝ කියලා විතර සඳහන් කරන්නේ ඇහි ඔපේට. පටිච්ච ඇහැ නිසා රූපයක් ඇහැට ඇහැට එල්ල වුණා වූ එන කාමකේ ආපාතගත වුණා රූපය චක්කුච්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානය ඇහැට රූපයක් ආපාතගත වෙනකොට හිත සියලු වැඩ බහා තමලා දකින්නෙක් බවට දකින්න හිතක් බවට පත් වෙනවා ඒ දකින්න හිතක් බවට පත් වෙන හිතට කණේ සිදුවෙන දේවල් දැනගැනීමේ හැකියාව පාවා දෙනවා. නාසය, දිව, කය, මන කියන පාවා දීලා හිත මුළු හදින්ම ඇහැට බහ ගන්නවා. ඒකෝට ඒ ඇහැට වැදගත්තාව හිතට චක්කු විඥානය කියලා කියනවා. එහි හටගත් හිත කියලා. මේ විඥානය කියන එක තමයි හිත කියන්නේ. සමහරවිට මේකටම මන කියන අදහස සමානාර්ථක වශයෙන් වෙන නැත්නම් මේ වගේ කුංචි කුංචි අර්ථ ඡායාවක් නැතුව නෙවෙයි මෙතනදී අපි ගන්නවා හිත මන චිත්ත සමානාර්ථය. එතකොට මේ විඥාණය ඇහැට රූපයක් අහුවෙච්ච වෙලාවේදී මුලිච්ච වෙච්ච වෙලාවේදී ආකාරගත වෙච්ච වෙලාවේදී ඇහි ගන්නවා ඒක කියනවා දකින්න හිත කියලා. ඒ දකින්න හිත බව ඇති වෙන්නේ ඇහැට රූපයක් මුලිච්ච නිසා මේ නිසා මේ ඇති වෙන චක්කු විඥානය කියනවා නිසා හට ගැනීම කියලා. මේ දෙක එකතු වෙච්ච නිසායි ඇහැ මේ ඇහැයි රූපයයි එකිනෙකට මුලිච්ච වීම නිසා ආපකරත වීම නිසා හිත ඇහි හරවන පටිච්ච සමුප්පන්න උප්පන්න කියන්නේ හට ගන්නවා කියන්නේ පටිච්ච කියලා කියන්නේ නිසා ඉතින් මේ නිසා හට ගැනීම කියන ලක්ෂණ පදය අපි මේ පිළිගිර ඥානසිය අභෝගික විස්තර කිරීමේදී ඉදිරිපත් කරනවා. පටිච්ච සමුප්පන්න කියන්නේ තමයි සර්වඥාන්සේ එදා අධ්‍යාකරwidetilde මාගදී භාෂාවෙන් දේශනා කළේ. ඒ නිසා අපි හේතුව නිසා හටගත්ත ඵලය. මොකක් මේ හේතුව ඇහත් රූපයක් ඒ සහටගත්ත ඵලය තමයි චක්කු විඤ්ඤාණය. ඒකෝට මේ දෙකක ගැටුමක් සමவாயයක් ආපත්‍යගත වීමක් මුලිච්ච වීමක් විඥානයේ පහළ වීමට බදරනවා මෙන්න මේක අපි කියනවා ඇහැ හිත පහළ වුණා නැත්නම් දකින්න හිත පහළ වුණා ඒ පුද්ගලයා දැන් හුතු දකින්නේ වගේ ඒ ගාව චිත්තක්ෂණේ ඒ දකින්න හිතම පහළ වෙයිදෝ එහෙම නැත්නම් කනේ ඒ හිත පහළ වේදෝ නාසයේ හිත පහළ වේදෝ කියන්න පුළුවන් මේ ලෝක කෙනෙක් නැතිකම තමයි සර්වඥයන් කියන්නේ අනාත්මයි කියලා. කිසිසේත්ම කිසිම කෙනෙකුට කල්ලාතු කියන්න බෑ දැන් මේ දිගින් දිගට ඇහෙම පහළ වෙමින් චක්කු විඥාණයම වෙයිද නැත්නම් පිස්සු වඳුරේ අත්තාකරලා ඊගව අතර පනිනා වගේ ඊගා චිත්තක්ෂණේ සෝත විඥානයක් වඩපත් වෙයිද ධාන විඥානයක් වඩපත් වෙයිද ජීවහා විඥානයක් වඩපත් වේද කාය විඥානයක් වඩපත් වේද මනෝ විඥානයක් වඩපත් වේද කියලා ඒක සම්පූර්ණ අලුත්කම හිතේ තියෙන තිරිහම් ගතියක් ඒ තරම්ම හිත බොහෝමත්ම සෞඛ්‍ය සම්පන්නයි කිසිම කෙනෙකුගේ කිසිම න්‍යාය ධර්මකට යටත් නැහැ යාන්තෙන් අතර පැන පැන ඉන්න හරියම තිරියක් අන්නේ තිරියන් හිතේ පහළ වෙන මේ විඥානේ ඔච්චර වේගෙන් ඇහැයි කනේ දිවේ නාසයේ කයේ මන හෝ ඇහිම එක දිගට චක්කු විඥාන චිත්ත වීති වශයෙන් පහළ වීම කියන වැඩකටයුත්ත කොච්චර ශීඝ්‍ර වෙනවද කියනවනම් විඥානේ එක දිගට පවතිනක් බවට අපිට සැකයක් ආවා සංඥාව පාන මේක දිගටම තියෙනවා. ඇයෝ, තියෝ, කණියෝ, නාසයෝ කොහෙවත් නැත්තම් මේක දිගට පවතින බව පේන්නේ හරියට අර බුදුරත් මාලාවක තියෙන ඒ තරු ලකුණු, චක්‍ර ලකුණු එක දිගට යනවා කියන අපට පේන්නේ. නමුත් අපි දන්නවා ඒකේ නිවෙමින් පවතින පවතින විදුලි කුරුල නිසා ඇහි ඇතිවෙන දෘෂ්ටි මායාවක් බව. ඒක දිගට යන රවුමක් එක්ක නෑ විදුලිය ඇති වෙමින් නැති වෙනවා ඇති වෙමින් නැති වෙන එක එක එක ලීලාවක් පැටර්න්ස් අහු වෙනවා එක එක ආරයන් ඉන්න පටන් ගන්නවා ඊට පස්සේ ආරයන් එක දිගට දැන් අපිට වෙන්නේ බුදු රස්කාර කරනවා ඒ නම් සිද්ධ වෙන්නේ නිවෙමින් පවතින විදුලිය ඕක තවත් ටිකක් ගැඹුරු වෙනවා ඔය විදුලි බුදු වෙන සපයන විදුලිය ගත්තාම ඒක තප්පරයට 50 සැරයක් විදුලිය හැරෙන්න ගන්නවා ඔසිලේෂන් එක චක්‍ර 50ක් වෙන තප්පරයකට. එතකොට එවැනි වේගවලින් තමයි විදුලි කුකුලක් වහා නිවිලා වහාපත් වෙන්නේ. වහා නිවිලා වහාපත් වෙන්නේ පත් වෙනීම වෙන අන්තිමට සැප ආකාරයක් ඇවිල්ලා තකුවක් වුණෝ ත්‍රිකෝණ ලකුණු, රේඛා ලකුණු, චක්‍ර ලකුණු පරපිටින මේ විදුලිය ආලෝකය කරගෙන වෙනත් ඒ හේතු වෙන ඇතුළේ තියෙන විදුලිය ඒ විදුලිය බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ විදුලිය වැඩියත් ඉලෙක්ට්‍රික් වලට වැඩිය ඉලෙක්ට්‍රොනික්ස් වලට ගියාම ඒ තියෙන අංශු එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වැඩ කරන වේගය හිතා ගන්න බැත්තරම් වේගින් ඒකත් ඇති වෙන්නේ නැති වෙන්නේ බලන්න. ඒ නිසා විදුලියක් ඇති වෙනවා. ඒ කියන්නේ ස්තුති විදුලිය නිසා ගලන විදුලියක් ඇති වෙනවා. ඒ ගලන විදුලියේ ඍජු ගණන් ධාරාවක් තියෙනවා. දෙපැත්තට ගණන් ධාරාවක් තියෙනවා. බැටරියකින් වගේ එක ඍජු ගණන් ධාරාවක්. ඔය ගෙවල් වල වයිර් කරන ගන්න එකේ දෙපැත්තට ගන්න විදුලි ධාරාවක් තියෙනවා. ඒ විදුලි ධාරාව බල්බ් එකේ ඒ සූචකේ හරහා යනකොට ඒක වර්ණ ගැනීමවා ඊට පස්සේ නැති කොට නැති වෙනවා. අන්නේ වර්ණ ගැනීම සේරණයම තමයි අපි ඔය බුදුරත් කරකවන්නේ නැත්නම් ඔය වෙනද ප්‍රචාර වල ඇඩ්වර්ටයිස්මන්ට් වල විවිධ සංඥා ඇති කරගන්නවා. අන්න වගේ මේ විඥානි සීඝ්‍ර පහළ වීම සහ නැතිවීම ඇහි යනවා ඒ චිත්තක්ෂණේ කනට යනවා නාසයට යනවා දිවට යනවා මේක ඒ තරම් වේගයක් කරගෙන නිසා ඕනම කෙනෙකුට හිතෙනවා මේ විඥානි එක දිගට පවතින එකක් කියලා. එඳ ප්‍රශ්නයක් අහගෙන කොහොමද මේ නුරුස්නා හිත අනාත්ම බව කියන්නේ. හිත නුරුස්නා වෙන්න පුළුවන්, රුස්නා වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන් කොහොම හරි හිත කියන්නේ දෙකක් නිසා හටගත්ත දෙකක්. දෙයක්. චක්කුච්ච පටිච්ච රූපේ චොප්පට්ටි චක්කු විඥාන. සෝතේච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. ගාණේච පටිච්ච ගන්ධේච උප්පජ්ජති උපදිති ඝාන විඥාන කියලා මේ මතුවෙන විඥානය කොච්චර සෙල්ලක්කාරවත් කොච්චර තිරියන්වත් ඒක ඇතිවීමෙන් පැවතින යන ධාරාවක් ඒක වෙනවම සර්වත දේශනා ද්වයන් සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහණනි මේ ඇහි තියෙන ඔපයක් ඇතිවීමෙන් පැවතින යන දෙයක් නම් ඇහි ඔපිය කිචිකවන ආපාතගත මේ වර්ණ රූපයක් ඇතිවීමෙන් ඇතිවීමෙන් පැවතින යන දෙයක් නම් මේ ඇතිවීම පැවතින දෙකක් ගැටීම නිසා හටගන්නා හිත කොහොමද ඉස්තිර වෙන්නේ? ඒක අනිවාර්යයෙන්ම අනිත්‍යයි. ඒකත් දැක්කම පාලවිය. නමුත් අපි මේ ආමුදුරවද අපිට තිබු මේ අර්ථකථනය අනුව උන්වහන්සේ සඳහන් කරනවා මේ ඇහැට එල්ල වුණා වූ මුලිච්ච වුණා වූ ආපාතගත වුණා වූ වර්ණ රූපේ කියන මේ දෙක අපේ හිත අද බඳ ගන්නවා තණ්හාවෙන් සන්නා සංසාරක බඳින්න හේතු ප්‍රධාන අන්තරේ පාරපත් වෙනවා මේ නිසා මේක යට පහළ වෙන මේ ගැටීම නිසා පහළ වෙන විඥාණය ත්‍රි පිටිපසට යනවා ත්‍රි පිටිපස්සේ ඉඳගෙන නාටකම නටවනවා නාටකයේ ඉස්සරහට වේග තියෙන නළුවන් වශයෙන් නිලියන් වශයෙන් ඒ පේන රූපය ඒ රූපය කහ ගන්න මසස නැත්නම් ඇහි තියෙන ප්‍රසාද රූපයක්. ඉතින් අපි මේ එනන්නේ කියන්නේ ඒ රංගන නැත්නම් පේන රූපයේ වර්ණ සහ සටහන බැලීමේදී කොච්චර මත් වෙනවද කියනනම් මේක සිද්ධ වෙන්නේ ඇහි කියලාම අපිට හොයිට මතකයි. ඒ නිසා උදේට රකින්නකොට කටක් ඇරෙනවා. මෙන්න කටේ බලනවා. හොඳට පේන මනස හොඳටම රස විඳින්නට ගිහිල්ලා. ඒ බුද්ධිල මේ පඬිතුමා වීණා වාදනය කරනකොට නොදැනි දරුවන් හැකේින් වටුනා කියලා උතුරු මිලිනදී දරුවා රාගනේදී බොහොම ආදරෙන් තමයි යමනතර සංගීතයේ ඉන්නකොට ඇතිවෙන හැඟුමුද හැරීම නිසා වඩාහිට දරුවෝ මෙහෙම කියනවා. ඒ තරම්ම අපි එක දෙයකට ගියාට පස්සේ සංගීතයේ තියෙන කංකු භාවයට ඒ බල රූපේ තියෙන වර්ණ සහ සටහන් වලට අපි කොච්චර ඇලී වැදී ගන්නවද කියනවනම් ඒ වෙලාවේදී මේ ඇහැ පමණමයි ක්‍රියාත්මක වෙන්නේ අනිත් කිසිම ඉබේ නඩත් වෙනවා නිසා යම් විකෘතියක් වෙනවා අපේ ශරීරෙට ඒකම කනට කන පිරෙන නැත්නම් සම්පූර්ණ කර්මසයන සංකීර්ණකම මොකද කීකක් කරලා ගන්න පුළුවන් දැක්ම තබා ගන්න පුළුවන් මයාට නයිනලාවු වෙනවා ඒ වගේම යම් වර්ණවලට අහුවෙච්චාම නැත්නම් මේ ගන්ධ වලට අහුවෙච්චාම ඊවස්ස සම්පූර්ණ වශීකරණ පුළුවන් මුළු අනික ඔක්කොම ටික ඉබේම කීකරු වෙනවා ඒ ඔක්ක ගහන නැත්නම් ආපදාගත වෙන මුලිච්ච වෙන නාසය මේ වර්ණයෙන්මත් කර මේ සෝදි මතුරන අනික කිනුන ඉබේම එක කර කරනවා ඊට අනුව දිවේ රසයට ඕන විදිහට වශී කරන්න පුළුවන්. දැන් කයේ පහසට ඕන විදිහට කෙනෙක් වශී කරන්න පුළුවන්. අනෙක් කෙනෙකුට වශී කරන්න බොහොම ලේසි. දෙන පහසෙන් කය වශී කරගන්න පුළුවන් නම් ඇහැ කන දිව නාසයකට ගැළපෙන තාලෙට ඉදිලා ඒවා මේ සමනලීට අකුණනවා වගේ ඒකටම ජාතික නැති වෙන තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම යම් ධර්මතාවයකට කැමති ධර්මතාවක් පිටවැටෙන මුළු ඉතුරුක් සේම ඒකට යක් වෙනවා. ඒකට දායක භාවයට වාල් භාවයටපත් වෙනවා. ඒ නිසා දැන් අපි කොහොමද මේ දෙකක් නිසා විඥානය හටගන්න බලන්න විඥාන කියන්නේ නිසා හටගත් දෙයක් බව දැනගන්න නම් දැනගෙනත් ඒ නොඇලී සිටීම තමයි මේ සර්වඥාන්සේ අපිට කියලා තියෙන අභ්‍යාසය. ඒක නිසා අපිට මේ ඊතාවතකෝ ආවසෝ අභිඤ්ඤය අභිඤ්ඤාතබ්බ පරිඤ්ඤය පරිඤ්ඤාතබ්බ කිය මේ ස්වාමීන් වහන්සේලා මතක් කරන හැම මේ අර්ථකථනයකදීම මේ මතින් මේ පමණකින් හරිනේ මේක දකින්න රූපයයි මේ දකින්න රූපය අල්ලගන්න ආයතනය නම් වන ඇසයි ඒ දෙක නිසා හටගන්නා වූ විඥානය මේකට කියලා තුන වෙන් කරගැනීමේ ශක්තියක් ලෝකාවචරය අසුත කිවි යුතුයි කියලා ඒක කියන අභිඤ්ඤයයි. මේ තුනක් තියෙන බව දැන ගැනීම අභිඤ්ඤයයි. ඒකදී වර්ණ රූපේ මේ මේ ප්‍රමාණයි. ඒකේ සකහන ආකාර විචාර. ඊට පස්සේ චක්කු ප්‍රසාදේ ඒකට ආවේනික ඒකට පච්චත්ත අච්චත්ත ලක්ෂණ ස්වභාව ලක්ෂණ මේ වගේ වර්ණ රූපේ වෙනස් වෙන මෙන්න මෙහෙමයි කියලා පිළිසිඳ දැනගැනීම කියලා පරිදි. ඊට පස්සේ මේ අභි පරිඤ්ඤය වූ වත් රූපය පිළිසින්දනගතා වූ වර රූපය පිළිසින්දනගතා වූ චක්කු ප්‍රසාදය දෙක මැදි මේ වෙලාවේදී හිත පවතින්නේ දකින්න හිතක් වශයෙන්. එහෙම නැත්නම් චක්කු විඥානය වශයෙන් මේ වෙලාවේදී උදාහරණයක් වශයෙන් කියනවා හිතවලද කියනවා. ඇහි මේ කහේ පමණයි කනේ නෙවෙයි නාසය නෙවෙයි දිවේ නෙවෙයි හිතේ නෙවෙයි කියන එක පිළිසින්දනගතා ඒක මේ සූත වශයෙන් මේ ආහන වෙලාවේ ඉඳන් වක්වත් මේ වෙන්න ඇති කියලා හිතේ ඉඳා ගන්න චින්තාමයවත් නෙවෙයි ආනිව වෙනකොට දැන ගැනීම අභිඥයෝ පරිඥයෝ නැත්නම් විශිෂ්ට ඥාණයෙන් දැනගත්තේ පිසිදු ඥාණයෙන් දැනගත යුතු දෙයක් බව මෙතනදී මේ නිවන් දකින්න කැමති කෙනාට අභ්‍යාස වශයෙන් බලන්න. ඒ විදිහට අභිඥයයන් අභිඥත්වා පරිඥයයන් පරිඥත්වා දිට්ඨියක තමයි දුක්ඛ සංකරෝපී කියලා කියන්නේ මේව වෙන් කරපු ගමන් තණ්හාව නැමැති ශීපණයේ ගැට මේවා විඥානයේ දකින්න බැරි වෙන්න චක්කු රූපයක් වර්ණ රූපයක් දෙක කෙරෙහි මත් කරලා දෙක එකිනෙකට බැඳින ගතිය ඒ ගැට ලිහින් කරන්නේ නැත්නම් අපිට මේ බහුකාර්ය ගැටලන්නේ ඉක්මවන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේක කොහොමද භාවනාවේ මෙතෙන්දී සූද්ධ වශයෙන් කියනවා විපස්සනා භාවනාවේදී කියන්නේ කියලා. ඉතින් මේ අත්ලක් වශයෙන් කියනවා නම් අපි ආස්වාද ප්‍රසවාසය කරනකොට මේ ආස්වාසේ මේ පැතිකඩ තුන කියනවා. මේ පැතිකඩ තුනට කියනවා ద్వාර ආරම්මන තදුපපන්න කියලා අපි දැන් විග්‍රහයි. ద్వාරය කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ එක එක එක එක සංනිවේදනයේ බාර ගන්නා වූ අජත්ත ආයතනවල කියන නම. චක්කුද්්වාර කියලා කියන්නේ සෝද්්වාර, ධානද්වාර, ජීවද්වාර, කායද්වාර, මනද්වාර. ඊට පස්සේ එක එක ద్వාරයට ආපාතගත වෙන අරමුණු වෙන දෙයට කියනවා බාහිර ආයතන කියලා ආරම්භන කියලා කියන්න පුළුවන්. ඒ නිසා චක්කුද්්වාරයට රූපාරම්භණයක් වෙනවා, සෝතද්්වාරයට ධාරම්භණයක් වෙනවා වගේ කායද්්වාරයට පොට්ටබ්බාරම්භණයක් තමයි වෙන්නේ. ඒත් ආනාපානිය අපි ගන්න. නැත්නම් ලිවීමක් පිළිව ගන්න පුළුවන්. ඒකට ආනාපානියේ කාය ප්‍රසාදයේ මේ වෙලාවට දුරට කායකප්පක් කරන වාඩි වෙලා මේ හැපෙන තැන මේකයි කියලා වර්ණාස් පුදුව අග කෙලවර හෝ දකුණා කුඩු අග කෙලවර හෝ උඩුතලයේ හෝ තනක් හීර දරගෙන එතන හුස්ම රැල්ලවිල වදින හැටි දිහා බලනවා කියලා කියන්නේ මේ වදින තැන කාය ප්‍රසාදයේ නියෝජනය කරනවා ඇවිල්ලා වෙන හුස්ම දහාව ඇතුල් වෙකෝ පිට වෙන හුස්ම දහාව කොටපාරමණය වෙනවා මේ දෙයකට ගැටීම නිසා පහළ වෙන උණුසුම් ගති සිසිල් ගති කම්පන ගති චංචල ගති පිරිමදින ගති නාකුරු පුරවාගෙන යනකම විඥානයේ වශයෙන් විදිනදී ආනෝය තුන වෙකල දැනගන්න කියන එක මම සමහර විටක හිතනවා අතිරේක බරක් කියලා යෝගාවචරය. මොකද මේව තාමත්ම ගැඹුරු කොණ්ඩේක ගැට ලියන්නා වගේ සිවුම් තත්ත්වය. මේක ඊටාම වැදගත් වෙනවා මේ වගේ පොත්පත් කියවලා සංවේදීව හොඳට තේරුම් ගත්ත පිළිසකට පිළිසිඳ දැන ගැනීම කියන පරිච්ඡේදවල දැනගන්නවා කියන එකට මේව දැනුම අවශ්‍යයි. ඉතින් අමාරු නම් බර වෙන්න නම් කොහොමද තිබ්බට කමක් නැහැ. නමුත් මේ කවදාහරි අවබෝධ කරගත යුතුයි කියන අදහසින් අපි ආගෙන හිටියෝ බොහොම ප්‍රබුද්ධයි බොහොම රසයි මේකට කියනවා ධර්ම ඕජාව ආන්න ඒ විදිහට බලනකොට ආස්වාද ප්‍රසවාසයේ භාවනා කරන යෝගාන්තරයට සමහර විටක ඉහළ පාරේ හුස්ම රැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා දැනෙනවා සාධාරණයි හැපෙන තැන නොදැනෙන්න ඉඩ තියෙනවා ඇතුල් වෙන හුස්මේ ස්වභාව ලක්ෂණ මෙවුවයි පිටින් හුස්මේ ස්වභාව ලක්ෂණ මෙව්වයි කියලා වෙන් නොවි නම් හුස්ම ගන්න බව දැනගන්න ඉඩ තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ යෝගාවචරයට මේ අභෞවිය භාගයක් හෝ පිම්මදික කියලා. යම් කිසි කෙනෙකුට එහෙම භාවනා කරනකොට හුස්ම යෙල් පහළන බව තේරෙන හැපෙන තැන වැටෙන්නේ නැහැ. හැපීම නිසා ඇතිවෙන වින්දනය, හැපීම නිසා ඇතිවෙන අත්දැකීම වැටෙන්නේ නැත්නම් ඒක හොඳ ලකුණක් මේ යෝගාචරයට සමත චත්‍යක් කියනවා කියන. සමත චත්‍යයේ කියන කෙනාට ආරම්මණය පමණයි වැටෙන්නේ. ద్వාරය හෝ තදුවපන්නේ ඒන් හට ගන්නා වූ උණුසුම් සිසිලක් වැටෙන්නේ නැහැ. නමුත් ඒ යෝගාචරයට සම්පූර්ණව විපස්සනාවේ ඉස්සරහට යන්න පුළුවන් මේ ආරම්භය ගැන කතා කරන්නේ. ඒක නිසා මේකට දෙන උපදේශවලදී කොහොමද මේ ගැටේ ලියන්නේ කියලා එහෙම නැත්නම් කොච්චර සිවුම්ද කියලා බලන්න අපි ඉස්සලාම භාවනා කරන්න හදනකොට කියනවා වාඩි වෙන්න. වාඩිලා හොඳට ආනාපාන ගැන මොනවද කතා කරන්න එපා. කයට හිත තියාගෙන මම සුවසේ සාබරවල ලිහිච්ඡ ස්වරූපේ සැපසේ වාඩි වෙලා ඉන්නවා කියලා. මොකද භාවනාවේදී මේ කයේ සහයෝගයේ මිත්‍රත්වේ නැත්නම් අපිට කොහොමවත් ගන්න බැහැ. අපි හිතමු යම් ආකාරයකට අපි නාලා මං කරලා ඇවිල්ලා හොඳට උලක් වදින තැනක මධ්‍යම ආලෝකයේ තියෙන තැනක සම්බරව වාඩිලා ඉතින් අපි ඒක විදිහක සතුටකටපත් වෙනවා අනේ අපි විවිධාකාර වෘත්ති කරන ඇත්ත මේ වගේ අපි කය පුදුම විදිහට අපි අසමතර විදිහට වෙහෙස කරනම නොකරනද අපි කල කවුල නෙවෙයි අපිට කියකරේ හම්බ කරන්නේ අපිට ව්‍යාපාර කරන්න ඕනේ ව්‍යාපේ ව්‍යාපෘත වෙන්න ඕනේ ඔව් දැන් මොකක්ද කිසිම ව්‍යාපෘතයක් නැහැ ව්‍යාපාරයක් නැහැ කය සමබර කරගන්න ආන්නේම සම්බර කරගෙන ඉන්න කයට හිත දාගෙන ඉන්න පුළුවන් නම් අපි මම දැන් මෙතන කියන වර්තමානයට ගත්තා. ඒකට සිටියා. ඉතින් ඒක හොඳට tempat වෙලක ටික වෙලාවක් එහෙම පවතිනවා කියලා කියන්නේ කාය ප්‍රසාදේ හිත තියෙනවා. මම කියන එකේ හිත තියෙන්නේ මම කියන්නේ මෙතන දැන් කුස්සක් පාදකලා අදෝ පේන මන්ත්‍රක තත්පරියන්ත. පාතලේ මුද කෙස්වලින් යට සම සීමා කොටක් ආව කොටසේ ඔන්න හිත පීඩිය. මේ පවත්තාගෙන යනකොට හිංසකය කියන්නේ මේකයි කියලා ඒ දවසට ඒ පරිදි අපි අත්කපනේ දෙනවා. කොහොම කරගෙන ඉන්නකොට අපි හිත මේ යෝගාවචරයට මේ ඉන්න බව ඉඳගෙන ඉන්න බව කියන දෙයක් වශයෙන් ඉබේම සමාලාට ඉහළ පහළ යන හුස්ම රැල්ල වැටේ. එතකොට මේ යෝගාවචරය පුළුවන් ඉන්නවා කියන එක වෙනකොට මේ හුස්ම ස්වභාවයේ කුලකේ එලිලා කියන මලක් එයාටයි මෙහාටයි වැනි වැනි තියෙනවා වගේ මේ උගේ හුස්ම වැටෙනව දැක ගන්න පුළුවන්. ආනෝක දැක්කට පස්සේ ඒ යෝගාචරය ඒකට කය ඉඳලා සුභාන් නැති හුස්ම දිහා බලන්න තියාන ඒ යෝගාචරයට තේරෙන්නේ හුස්ම ගන්න වැඩ පිළිවෙල සිදි වෙන්නේ උඩුකයේ පමණයි. ආයාසයෙන් නෙමෙයි ස්වභාවයෙන්. එතකොට ඒ බව දැනගෙන මේ දැනටමත් සමබර වෙලා වේදනාවෙන් තොරව තියෙන කයේ යටි කොටස අමතක කරලා අවධානයේ උඩු කොටස විතරක් ගන්නවා කියන එක හොඳ උපදේශයක් මොකද මේ උපදේශයක් පුරා පැතිරී තිබුණු හිත දැන් ඒකාග්‍ර කරන්න හදන පොඩි තත්පර ගන්න හදන ආන්නේ පොඩි තත්පර ගන්න ගියාම ඉස්සෙල්ලාම යෝගාචරණ හුස්ම වැටෙන බව විතර හැබැයි හැපෙන තැන අහුවෙන්නේ නැහැ ඉතින් මේ ඇති සමත යෝගාවචරය සංසියෝගාවචර කායට හිත දාලා ඊගාට මතින් හුස්ම දිහා බලාගෙන ඉන්නවා. ඒකෙන් හොඳ ආරම්භයක් දැන් මේ මේ සමත පූර්වංග විපස්සනාට සමත පූර්වංග ගමනකට ආරම්භයක්. නමුත් තව සමහරක් ඉන්නවා ජම්මාන්තරව ගෙනාපු විපස්සනා ඥාන සහිතයි. ඒකට තීක්ෂණ බුද්ධිය කියනවා. තවත් හිතේ ගැම්ම තියෙනවා. උනන්දුව තියෙනවා. ඒ ආර උඩුකයෙම හිත තියාගෙනකොට මේ හුස්ම වැඩියෙන්ම උඩුකයේ වදින්නේ කොතනද කියලා බලනවා කියලා කියන්නේ දැන් ద్వාරය කාය ద్వාරය උඩුකය පුරාම පැතිලා තියෙන කාය ප්‍රසාරයේ වැඩියෙන්ම හැපෙන ගන්න කටු කරනවා. කොටු කරනවා. ඒ කාර්ක කරනවා. එතකොට නාසිකාග්‍රය ගත්තයි කියලා කියනකොට මුළු කය කියලා ගත්ත ලොකු ප්‍රදේශයේ එක තිතට පුංචි කරා. ඒක එතන හිත තියාන කය අමතක කරන්න පුළුවන් ඒක තමයි ලාභ. ඒක කායද්්වාරය කියලා කියන්නේ හැපෙන තැන. ඒකට ඇතින අරමුණ තමයි ඇතුළේ පිටේ හුස්ම. එතකොට ඒ නිපන්දේ නිසා හටගත් දේ තමයි ඇතුළේ හුස්මේ සිසිලසක්. පහළ වෙනවා පිට වෙන හුස්මේ හුස්මක් පහළ. ඇතුළේ හුස්ම දිගට ඇදලා යනවා. ඒකට දිගයි කියනවා. පිටේ හුස්ම කෙටි වෙනවා. නැත්නම් ඇතුළේ හුස්ම කෙටිවට ඇදලා යනවා. දිග වෙන හුස්ම පිට වෙන හුස්ම දිගට මේ නිසා හටගත්තේ. කාය ප්‍රසාදේ හුස්ම රැල්ල පිළිමැදීම නිසා හටගත්තේ. මේක පෙන්වන්නයි අපේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ වැටිච්ච දිග කෙලින් ගහ හරස් කියතක් අරගෙන ආපු දෙන්නේ කපරකොල. අර කීත යහට මෙහාට යන්නා වාගේ හුස්ම රැල්ල ඉහළට ඒ කීත යන්න යන්න යන්න යන්න කොටේ කැපෙන්න පටන් ගන්නවා. ඒතකොට කොටේ කීත හැමතැනම ඇවිදින එකම කැපුම් කට්ටයක් දිගේ තමයි බහින්නේ. හරියට නාස්කාග්‍රය අල්ලගත්තා වගේ. ඉතින් ඒකදී බලන් ඉන්නකොට ඒ අදින වාරයක් පාසා කීයෙන් සද්දයක් පිට වෙනවා කීයට රත් වෙනවා කුඩු විශ් වෙනවා අර කොටේ හෙල්ලෙන්න පිට අල්ලගෙන ඉන්න ඕනේ මිනිස්සු වැනෙනවා සත් සිදුවක් තියෙනවා ඒකදී සමත යෝගාවචරය බලන්නේ කීයට දිහා උට ආරම්භණේ පකරන එවිටම් බාහිර ආයතනේ පකරන විපස්සනා යෝගාවචරය බාහිර ආයතනේ වන්නම්මනේ ඇතුළීමේ පිටීමේ කුල ප්‍රවාහයක් බලනවා වදින තැන නම් අජත්තායන බලනවා ඒන් අතර නොවි. ඒ දෙකේ ගැටීම නිසා පහළ වෙන්නා වූ උසුම් ගති සිසිල් ගති කම්පන ගති වැగిරෙන ගති පිළිකොත් ගති කුම්බන ගති හකුලන ගති සියලුම බලන් ඉන්නවනම් එයාට කියන්න පුළුවන් යථාර්ථය දැක්කා ඇති හැටි දැක්කා සිද්ධියේ පැතිකඩ තුනම දැක්කයි ආන්නේව බලන ඉන්නකොට හොඳට බලන්න මේ කුණුසුම් සිසිල් ගති ටික තමයි හැංගෙන තියෙන්නේ. ඒකට තමයි හිත යන්නේ නැති. ඒක මතු කරන්න ගුරුවරයා පුළුවන් තරම් ප්‍රශ්න අහන්න අහන්න මගේ බල්ලයි කතා කියන්න බලන්න. ඊර කරෙක් වතුර ගාව ඒක නිසා සීතලක් ආවා මට උන්නේ වුණා අත උදේ නැගිටිනකොට පමා වුණා හරියට ඒක අහන්න යන හුස්ම මොකද්ද කරන්න බා මම හුස්ම බලන එක තමයි කරන්නේ ඒක කොහොමද හුස්ම එක්කේ කියලා දැනගන්න මට හොඳට විශ්වාසයක් තියෙන ටික වෙලා කරන සත්‍යයක් ආව වේදනාවක් ආවා කොහොම පන්නන්න හදන්නේ හුස්ම වදිනකොට මට උණුසුමක් මතුවනවා කියන එක මතු කරගන්න එක කනකට බැරි වීදුරෙන් අහක බලනවා ඉතින් මේ වතෙන් ගියා කියන හදන්නේ ඒකෙම හැන්ගෙන එක ස්වභාවිකයි. මේ අච්ඡත්ත බාහිර ආයතන කියන අන්ත දෙකට හිත බඳිනවා කියන්නේ හුස්ම යන්නේ බව නම් විශ්වාසයි. ඒක දන්නා මැරෙන්නේ සෙන්ස මැරෙන්නත් පටන්. ඒ වගේ දැන් හුස්ම වදින උඩුකය. ඒ නැත්නම් අපි නාස්කාග්‍රය කියන එක කටට උත්තර දිගට අල්ලත් හැකියි. නමුත් බලන්න තමන්ද කවදා හරි ගිහිල්ලා ගුරුවෙක් ඉදිරියට ගිහිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ මම සම්බන්ධුත් කරන්න ආවේ මම කරන්නේ ආනාපානෙ මට ආශ්වාසය කරනකොට ආශ්වාසය කියලා හොඳට මෙනෙහි කරන්න පුළුවන් මට නාසිකාග්‍රේ සිසිලක් වැටෙනවා. ප්‍රශ්වාසය කරනකොට ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරනවා ඒක උණුසුමක් වැටෙනවා. මේ විදිහට මම විනාඩි දෙක තුනක් කරගෙන යනකොට මේ උණුසුම සහ සිසිල අතර පරස්පර වැඩි වේගෙන යන්න පටන් ගන්නවා කියලා කාටුන් කියන්න පුළුවන්. කවදාකවත් කිසිම දවසක යෝගාවචරයක් මේක හිතලා කියන්නේ නැහැ. සිටියක ගුරුවරයෙක් සිද්ධ වෙනවා අර පහේ පස් අවුරුදු පහක් ගෙදර අම්මත් එක්ක දෙල්ලම් කරලා හිටු බබෙක් ඉස්කෝලේ ගිහලා මොන්ටිසෝරි පන්තියේදී අර අකුරක් උගන්වන්න වාගේ විනාඩි 35 35 පන්ති කාමරේ මාක් කරනවා වගේ ඉස්ලාමයේ නොසන්ඩාල හිතට මේ අත්ෙන් අතර පයින් පිස්සු වඳුරට උගන්වන්න සිද්ධ වෙන යන්න තැනක බුද්ධි විඳින දේ එතන එතන අත්දැකලා ඇවිල්ලා අර හඳුම යනකොට අංජනම කියනවා වගේ ගුරුවරයාට කියනවා. මේක භාවනා 50ක් කියලා එකක්. මේ ටික දන්නවනේ විතරේ භාවනා බොහෝ ලේසි. නමුත් අපේ හිත, අපේ වචන, අපේ හැසිරීම කොච්චරනම් කමටහන් සුද්ධ කරනකොට පිටපයින්වද කියන එකෙන් පේන තියෙනවා මේ ස්වාමීන් වහන්සේ අපිට මතු කරලා දීපු මේ මාත්‍රකාවේ වටිනාකම. චකෝ ආවසෝ අච්චත්තානි බාහිකා අච්චත්තානි ආයතනං ඒකෝ අත්තෝ ච බාහිරායතනානි දුක්ඛිවන්තෝ මජ්ජේ විඤ්ඤාණ එතකොට දකින්නේ ඒකට දකින්නවා නම් නැත්නම් විඳිනවා නම් ආහනවා නම් ඒ රූප ශබ්ද ගන්ධ රස ආයතී දේවල් බාහිරාය ඊට පස්සේ අභ්‍යන්තර ආයතන වෙන්නේ ඇහැ රූපන ඇහැ සතන කන ඉතින් හරියට කියන්න මම රූපයක් බැලුවා බලනකොට ඇහි හිත තිබුණේ නැත්නම් එතකොට මට ඒ රූපේ පෙන්නේ ඇහැට රූපයක් බලනවා පස්සේ ඒක රූප වෙන්නේ මේ ආකාරය. මම දැක්කද මේකයි කියලා කනට ශබ්දයක් ආවා. එතකොට මට ඒ ශබ්දය මෙහෙමයි. නාසයට ගඳක් වෙනවා, දිවට රසක් වෙනවා, කයට පහසක් ලැබුණා, හිතට හිතවිලක් ආවා. මේකෙදී ඇහැට රූප කනට ශබ්ද කියනවා තාමත්ම සූක්ෂමයි. ප්‍රයෝගකාරී හිත මන බඳන සුළුයි මත්කර වූ නිසා සර්වඥාසි මේ කයට පාසක් ලබන එක ඇහැකන දිවනාසි වහලා ඇහැට කය පමණක් හිතියොත් කරා. ඒකින් මෙන්න ඇතුළේන හුස්ම රැල්ල කියන අරමුණු මේකයි කියලා කියන්නේ යෝගාවචරණ නඩු ෆයිල් එකේ උඩ කියලා තියෙන ඉලක්කම කියනවා වගේ නඩු ඇහෙන් ඉස්සලා හරියට උසාවියේදී කියනවා. මම මේ කතා කරනවා දන්නේ අසවල් නඩුවයි. එහෙනම් මම කරන්නේ ආනාපානයි. මම කරන්නේ සක්මනයි නැත්නම් මම කරන්නේ පිම්බීම හැකීම කියලා ඒ නඩු අර්ථ උඩම කියවිලා කියනවා ඊට පස්සේ ඔන්න ආස්වාසයක් ඇති වුණා ඒකෙන් ඔන්න ආරම්භ සටන් කරා ඊට පස්සේ මේ ආස්වාසයේ මම නාසිකාග්‍රේ වැටුණා නැත්නම් මම ඒක හොඳට මෙනෙහි කරා එතකොට ඒ නිපන්දේ මොකද්ද කුණුසුමද පිරිමැදීමක්ද කම්පන ගතියක්ද චංචල ගතියක්ද දිගට ඇදිලා ගතියක්ද කුඹන ගතියක්ද හැම හුස්මක්ම අනික් හුස්මෙන් වෙනස් වෙන්න මෙන්න මේ තදුපපණයක් වෙනවා ඒ නිපන්දේ කියනවා නිසා හටගත් දෙයක් කියනවා අන්නේ නිසා හටගත් දෙය තමයි හැම වෙලාවෙම හැංගෙන්නේ ඉතින් මේක මතු කරන්න ගත්තොත් ආනාපානදී එච්චරම ලොකු එකක් වටේන එකක් නෑ මොකද කොහොමඩක්වත් ආනාපානිය උපේක්ෂා සාගත අරමුණක් නිසා නමුත් හොඳට බලන්න දෙලි තාම එකක් ලස්සන හොඳ ටෙලිග්‍රෑමයක් යද්දී ඒක මේ වර්ණ රූපයක් ඇවිල්ලා ඇහි වැදීම නිසා මේ වෙලාවේදී මට මම ප්‍රිය කරන නළුවා කොල්ල වෙලා ඒ කොල්ල ජය ගන්නකොට මට විසිර ගන්න එක අකුරු ගන්න එක සතුටක් මතුවේ. චක්කුච්ච පටිච්ච රූපේච උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං දැන් මට පහළුනේ මනාපයක් මේ රූපය ඇහි වැටීම නිසා මට දැන් උනේ මනාපයක් ඊගාවට ඒ කොල්ලට දුෂ්ටය පහර දෙනකොට උන්න අමනාපේ පහළ මෙන්න මේ විදිහට මනාප අමනාප බලන්න ගියොත් තේරාමයට රස නැතිවෙනවා බලන්න දෙයක් නෑ ඔය කාගේවත් කමනාක් මනාපෝ නෑ උදේ ඉඳලා හැන්ද වෙනකන් Taman ඉන්නේ තේරාමයක කියලා තියෙනවා ඔය ටෙලිවිෂන් එකක් ඉස්සරහට යන්න ඕන කමක් නැහැ. නමුත් ඒකෙදි මත් වෙන ස්වරූපේ වැඩි නිසා ඒක භාවනාවක් වඩපත් කරගන්න දුෂ්කරයි. අන්නේකේ අයන්න ආයන තමයි මේ ආශ්වාසයක් මතුවෙනකොටම පහළ වෙන ඒ උණුසුම් සිසිල් ගති ප්‍රිය අප්‍රිය ගති බුදුහාමර පිළිතුරයි 11 ආකාරයට. ආශ්වාස ප්‍රශ්වාස වැටෙනකොට අතීත විදියට පෙනේවි. මත්තර වෙන්න තියෙන එකක් වශයෙන් පෙනෙවි මේ දැන් හුස්ම වැටෙනවා වගේ පෙනේ. හුස්ම ගොරෝසුට වැටෙහිවි කොහොම සීමකට වැටෙනවා. හුස්ම බොහෝ කුලියව වැටෙහිවි අක්‍රියව හීනව වැටෙයි හුස්ම හරියටම නාසිකාග්‍රේ කියනා වගේ වැටෙයි නැත්නම් ගව්වාන කැත කියනා වගේ වැටෙයි හුස්ම මේ ඇතුලේ දෙයක් වගේ වැටෙයි හුස්ම පාණයකින්තරෝ බාහිර දෙයක් වැටෙයි කියලා උන්වහන්සේ 11 ආකාරයක් පෙන්නලා තියෙනවා නමුත් යෝගාවචරය මේ 11 ආකාරයෙන් පහක් කෙනෙකුට කැමති හයක් කෙනෙකුට ඊටනේ භාවනා කරලා ඉන්නේ වැඩි වෙලාවක් හුස්ම නැති වේගෙන යන අතීත ස්වරූපේ දක්වා හිතෙනවා. හයියෙන් හුස්ම අරගෙන හරි කමක් නැහැ. වර්තමාන රූපයට ගන්නවා. එහෙම නැත්නම් නැති වේගෙන යන හුස්මක් හෝ ඇති වේගෙන යන හුස්මක් කරනකොට ඒකට ඉච්චරමන. මේ ප්‍රකටව ප්‍රසන්නව මැද තියෙන හුස්ම තමයි කියන්නේ. නමුත් සරුවචනාසේ අර ඉස්ස දෙවෙනි මේ මච්ඡත් සූත්‍රයේ දීපු අර්ථකථනය වගේ වර්තමානය අතීතයක් කියන දෙක මැද තියෙන අතීත අනාගතය කියන දෙක මැද තියෙන වර්තමාන වශයෙන් මේ ආනාපානයේ තියෙන පැතිකඩවල් තුනක් අපිට අඳුනගන්න. අජත් පරිත්‍යාගික තමයි මේ අද කියලා දෙන්න හදන්නේ ආනාපානිය කරගෙන යනකොට සමහර විටකේ හැපෙන තැන බොහෝම ප්‍රකට වැටෙනවා. ඒක හරියට තද නූලකින් කැපෙනවා වගේ සිහින් කියතකේ කැපෙනවා වගේ ඒ හැපෙන තැන හොඳට තේරෙනවා. සමහරට බාහිර ඇවිල්ලා වදින හුස්ම රැල්ල හොඳට වැටෙනවා. මේ විදිහට හුස්මම සමහරට එළියේ තියෙනවා ඇතුලේ එනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ආන්නේ සෑම දෙයක්ම භාවනාවේ වැරද්දක් නෙවෙයි ආකාරය. පැවති ඇති ආකාර පඤ්ඤාති කියලා කියනවා. අනිව ඔක්කොම බලන්න අපි කොච්චර වතාවක් මේ හිත දෙන ලනු කන්නේ නැතුව හුස්මෙහිම ගත කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මෙතනදී මෙතනින් මට අවසර අවශ්‍ය වෙනවා මේ මධ්‍යස්ථ අරමුණක් වෙන හුස්මේ හිත පවත්නකොට හිතේ වර්ණ ගැනීමේ රාශියක් සිද්ධ වෙනවා. අන්නේ වර්ණ ගැනීමේ හැම එකක්ම තමන්ගේ චරිතය කියා ගන්න දෙයක්. හුස්මට කැමැත්ත, අකමැත්ත, ගොරෝසු බව, සියු බව මේ සෑම දෙයකින්ම මම කියන්නේ කවුද කියන එක චිත්‍රයෙන් ලපෙන්නේ. මේක ඉතාමත්ම අභියෝගශීලී විචිත්‍රව උග්‍රව දක්ෂ යෝගාවචරයට ආහන වාරයක් පාසා දකින වාරයක් පාසා සිද්ධ වෙනවා. හැබැයි අභියෝගී සැරයි. ඒ නිසා ඉස්සෙල්ලා අපි පරියන්ක භාවනාවේ සතිය හඳුනාගෙන ටිකක් රූප සද්ද ගන්න තියෙන සක්මන් භාවනාවට ගමන් පස්සේ ඔය සක්මන් කරන ගමන් පය වදින දැනීම එනකොට ඒ අතරේ රූප සද්ද වලට හිත පයින් හැටි දකිනකොට හොඳ සමාධිගත හිතකන විශේෂයෙන් මම ඉඳන් මතක් කළා වගේ කෙලවරට ගිහිල්ලා හිටගත්තට පස්සේ කවුරුරි යනවා වේ. ඒ යනවා පේනකොට අපි සිංහලෙන් කියන යන්තම් සුද දකිනවා. සුද දැක්කට පස්සේ තමන්ගේ වැඩ බහා කළා මේ කවුද කියලා අවධානයෙන් අවධාන මනස්කාරයේ යෙදෙන්නත් පමණ ඒ ස්ත්‍රියාවක් ඒ පුරුෂයෙක් ඒ මා කරා එනවා මා කරා මයෙන් යනවා කියලා අර දැකපු සුගත පණිනවා. සුද දකින්නකොටම තේරුම් ගත්තොත් මගේ හිත මම පවත්තමින් සිටියේ මේ පාදයේ නැත්නම් කයේ දැන් මොන හිත ඇහැට පනින්න හරහා ඒ ඇහැට පනින්න නම් පළවෙනි චිත්ත වේදී පළවෙනි ආකාශගත වේ මුලිච්ච වීමේදී රූපයේ කලකී මුලකී විතර මොකවත් වෙන්නේ නැහැ නිකාන් සුදක් වේ ඊට පස්සේ Tamange භාවනා පාවාදී කියලා මේ දකින රූපේ තමයි වැදගත් වෙන්නේ කියලා කෙලෙස් නිසා හෝ අප්‍රප්‍රමාදී නිසා හෝ හිත දෙවෙනි හරයකට ඒකට විහිදුණු ගම අර රූපයේ තියෙන අංග ප්‍රත්‍යංග වියංගාන ව්‍යංජන අනුව්‍යංජන අලගිය මුලගිය සේරම පේන පටන් ගන්නවා චිත්ත චිත්තක්ෂණ දෙකේ ඉතින් එතෙන්දි හොඳට තේරෙන පටන් අර ගන්නවා ඒ සුද දකින්නකොටම සතිය පිටව ගත්තා නම් අපිට අවශ්‍ය නැහැ නැවතත් යන්න පුළුවන්. මම දක්නට එහෙම නැත්නම් දැනගන්න පුළුවන් මම දැන් දැක දැක දැන දැන මම යන්නේ චක්කු විඥානයටයි. එතකොට චක්කු විඥානයට අහුවෙලා මත් වෙන්න නතු වෙන තියෙන අවස්ථාවල් අඩුයි. අපි අම්ම පූසන්නේ බක්කන්න බක්කන්න දෙනකොට මේ අපිට කියලා තියෙනවා බලන්නේ කියලා මේ පූස බක්කනකොට ඇස් දෙක වහගෙන ගන්න. ඇහුවාම කියන අම්මා කියන්නේ මෙහෙමයි. මේ පූස මේ බක්කාලේ යොරිච්චාම කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එන්නේ දෙයියෙක් හරි කමන්න මිනිහෙක් හරි කමන්න ඔබට බලගිනිද කියලා ඌ කියනවලු අනේ බතක සුලක් හත් දවසකින් දැකලා නැහැ කියලා. මොකද කනකොට ඇස් දෙක වහන කන නිසා ඌ බත් දැක්කේ නැහැ කියලා ඔබ කියන්න පුළුවන්. බතක සුදක්ම හත් දෝකින්වත් දැකලා බඩගින්නේ තමයි ඉන්නේ කියලා කියනවා. ඒ බතේ සුදවත් උ බලන්නේ. ඔය ඇත්තට වහන ගන්න. ඒකෙන් කියන්න දන්නේ මේ දැකීමේ වැඩ පිළිවෙල ඉස්සල්ලා පටන් අරගන්නේ පුංචි ලපයක් ඡායාවක් සියාවක් ආඩයක් දැකලා. ඒ ආඩේ දකින්නකොටම අපි අසතිමත් නම් හිතක් කැඩෙන රූපේ බලන්න අපි අතීතෙන් කොහොමඩක්වත් රූපේ බලන්න මානසිකාරයක් මෙහෙවුවා. මේ මානසිකාරයේ භාවනාවට ප්‍රතිවිරුද්ධයි. අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපි සක්මන් කර විදිහකන බලන්නේ කොහොමදපත් වෙන්නේ. බලන්නේ කොහොමදපත් වුණාට පස්සේ අපි අර රූපයේ තියෙන ව්‍යංජනාන ව්‍යංජන වලට රැවටුනොත් ඒවා සිද්ධාත්තු ද්වේෂින් හෝ රාගයෙන් ඊට පස්සේ අපිට ඇදලවත් ආය හිත සක්මන්ට යොදන්න අමාරුයි. අපි දන්නේ නැහැ කොච්චර වෙලාවක් බල බල හිටියද කියලා. අන්න මෙවැනි වාතාවරණයකදී කොහොමද අපි එක්කෝ සක්මන දිගට කරගෙන යන්නේ නැත්නම් මගේ හිතේ මෙතෙක් තිබුණු පිරිසිදු චිත්ත ධාරාවකට දැන් කෙලෙස් පහළ වෙනවා කියලා දැනගන්න එක සරුවචනාංශිකේ වචනේ කියනවනම් චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාවි හෝති නානු ව්‍යංජනක් ගාවි හෝති ඈත රූපයක් දැක ඒ රූපයේ තියෙන අලගිය මුලගිය ව්‍යංජන ව්‍යංජන බලන්න යන්නේ නැත්තම් කියන්නේ දන්නවා මම මේ සක්මන් කරමින් හිටියේ සුදක් ආවා ඒ සුද ඉස්ත්‍රියාවකද පුරුෂයෙක්ද එන රූපයක්ද යන රූපයක්ද කහද නිල්ද රතුද සුසද මිටිද කළුද කියලා ඒකේ ගිය රූපයේ නැවත අනුයන් දෙන දක්නාසුළු ගතිය නැති නැත්නම් දැකීම දැකින පමණින් නතර වුණා යත්තවත් කරන මේක අසංගතං වේරත්තං උපජ්ජති පාපක අක්ෂල ධම්ම යම් ආකාරයකට අසතියෙන් ඉඳලා උපයන්න තියෙන යම් පාපක අකුසල ධර්මයක් වර්ගයක් තියෙනවනම් ඒකේ සංවර වෙන්න පුළුවන් ගැටයක් තියෙනවා. යත්වානික නිමේතං අසංගූතං විරන්තං උපජ්ජති පාපක අකුසල ධර්ම තත්ත්ව සංවරාය ආපට්ඨේ. ඒ කියන්නේ සක්මන් කරගෙන ඉඳලා හැදෙන තැනදී කොළට කිය ගමන් අපේ හිත හැඟුම්ලා කරනවා. හැඟුම් මොදා හැදලා අර කයේ මේක ආකාරව යන යන එක එපා වෙලා ඒ වඳුර පිස්සු වඳුර මේ අත්ෙන් අරගෙන පයි. එයිකොටම පළවෙනි රූපයේ ගැටීම අපිට වෙන්නේ සුලක්. සුද දැක්කා. සුද දකින්නත් එක්කම කෑදරකමින් ඒට මෙහෙවීමක් වීමෙන් තමයි මේ සුදේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීමක් මේ නිමිති ගැනීමක් කරන්නේ නිමිත්ත ගන්න මේ දැකපෙක නැවත දකින්න ඕනේ නැවත දකින්න ඕනේ තුන් හතර දරයක් දැක්කාට පස්සේ තමයි ඒක එල්බ ගන්න තරම් වටිනා වූ ආරම්භණයක් වඩපත් වෙන නිමිත්තක් වඩපත් වෙන නමුත් මේ සුද දැක්ක මේක මගේ භාවනාවට බාධායි මේකින් වෙන්නේ කෙලෙස් උපදින එකයි කියලා යම් සංවරයක් යම් බයලජ්ජාවක් යම් සීලයක් ඇති කරන්න ඕන ඒ බාහිර ආරම්භණය ඇවිල්ලා චක්කු පොසාකට වදින පළවෙනි සැරේදී එළඹ සිටි සියෙන් හිටියෝ දැන් යන්නේ අමාරුවකට හිටියෝ ගෙදර හිටියෝ තාරසයි කියන යක්වාදි කරන මේ තකසංග සංවේරන්තම් උපජේවි පාපක අක්ෂලා ධර්ම යම් ආකාරයකට මං සංවරයක් නැති වුණා නම් අසතිමත් වුණා නම් උපදින්න තියෙන පාපක අක්ෂල ධර්ම දැන් මට සංවරය කරගන්න පුළුවන් කියලා උපදින්න තියෙන මේ චක්ක විඥාන නතර කරගැනීමේ ශක්තියක් අපිට තියෙනවා හරියටම දැනෙන්නේ අපි අමාරුයි හරියටම තැනේදී අප්‍රමාදීව එතන සතිය පිටව ගන්න. එතකොට අපිට ඕන අපවෙදෙට එන්න පුළුවන්. ඒ කියන්නේ වම දකුණ එන්න පුළුවන්. අන්න මෙතනදී පේනවා ඒ තැනේදී මේක මේ වමේ දකුණෙන් එන අත්දැකීම දැන් හිත අයාලේ ගිහිල්ලා දැන් ඔය සුදට හිත ගියා. දැකීමට හිත ගියා කියලා එතන පරිඤ්ඤය වශයෙන් දැක ගන්න පුළුවන් ශක්තියක් අභිඥේ වශයෙන් දැන් මේ කාය ප්‍රසාදයේ තියෙන කාය විඥානේ දැන් චක්කු විඥාන බවටපත් වෙන්න පුළුවන් කියන එක දකින්නවා කියන එක හිතන්න මොන තරම් සූක්ෂමද කියලා. මොන තරම් ක්ෂණ බංගුරද කියලා. මොන තරම්ම හීනෝලෙන්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් යෝගාවචරය කරන්න හදන්නේ ඒක පුළුවන් තරම් පතුරු ගහලා වෙන් කරලා එකින් එකින් එකින් එකින් වෙන් කරන්න හදන්න නම් මේ චිත්තක්ෂණේ චිත්තක්ෂණ වෙන වෙනම බවක් වෙන හතියක් වගේ දෙයක් වෙන්නේ අවශ්‍යයි. අන්නේම නොකලොත් වෙන්නේ මොකක්ද ඇඟටත් නොකිය හීන නූලෙම මේ කාය විඥාන චක්කු විඥාන පාඩපත් වෙලා දැකපු රූපයේ ව්‍යංජන අනුව්‍යංජන අරගෙන නිමිති අරගෙන ඒක නිසා උපජ්ජති මනාපක් උපජ්ජති අමනාපේ කොමනාපයක් උපදිනවා එක්ක අමනාපයක් උපදින මනාපයක් පාසා කෘෂ්ණාකාර. උපදින අමනාපයක් පාලා පාස පටිය උපදිනවා. ඒ උපදින දේ දැකලා ප්‍රීතියක් පහළ වුණා නම් අනුසේ වශයෙන් සංහාරාංශේ පහළ. ඒක දැකලා මේ තනකට ඇවිල්ලා මේ මනුස්සයා මට කතර කරන්න ආවා නේද කියලා නොදකින්න පතන් කියන අමනාපේ පහළ වුණද එකටත් නොදැනි කීන් මුලෙන් පටිගරා කාමරාග මේ පටිගාංශේ පහළ වෙනවා. ඉතින් එහාට මේ මනුස්සයා නෙවෙයි යකෙක් කොතනකට එතෙන් එනකන් සුදුලඳ ගත්ත උපාකරණ මහත් එක්ක උපාසකාවක් තමයි. නැත්නම් යෝගාචර තමයි දැක්කපු ගමන් විස්තර. අන්නේ විස්තර වුණාට පස්සේ අපි සම්පූර්ණ අනාතයි. අපි සම්පූර්ණ අසරණයි. අපි සම්පූර්ණ දාසයි. අපි සම්පූර්ණ බැලපත්‍රයට පත් වෙනවා. අන්නේ බැලපත්‍රයට පත් වෙන බව ඒ චිත්තක්ෂණේ දකින්නට අපි කියනවා චන්ද්‍රම්පත්‍ය පාවිච්චි කරා. අභිඥාන පරිඥාන පහල කරගන්නයි කියන්නේ. ඉතින් ඒ නිසා පරියන්කයේ ඉඳගෙන මේක කරනවා නම් ඇසෙන් නැතිනොත් මේ අභ්‍යාසය හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපුණේ ඇසරගෙන පරියන්කේ වාගේ සතිය පාත්තන ගම ඔහෙ ඉන්නන රූපේ. ඔහෙ ඉන්නන සත්‍යයකට බලනවා එන්නකොටම ඒක දැක ගන්න පුළුවන්. ආන්නේ වගේ ඒ එලෙක්ට්‍රිසිටි චිත්තක්ෂණේ තියෙනවනම් මේ බාහිර ආයතනෙ මේකයි අජ්‍යත් ආයතනේ මේකයි මේ දෙක වෙන්කොට දැනගන්න පුළුවන් නම් ඒ දෙක මැද මේ දෙකේ ගැටීම නිසා නිසා හට ගන්නා වූ කාය විඥානේ චක්කු විඥානයක් වඩපත් වෙන හැටි. චක්කු විඥානයක් වඩපත් වෙලා ඇහි පේන රූපේ ව්‍යංජනන ව්‍යංජන ගන්න හැටි. ඒ ගැනීම නිසා අපි ඒ රූපයට නතු වෙන හැටි. ඒක ද්වේෂයෙන් ඒක මේ පටිගෙන් නතු වෙන හැටි දකින්න නැතුව කොහොම නිවන් දකින්නේ. ඒ නිසා ඒක වහගෙන කරන භාවනාවෙන් මම මේ සියල්ල අවබෝධ කරගන්න බෑ. මේ ඇස්තේ වහන කරන භාවනාව අපි ඇත්තට අරගෙන කරන භාවනාවට යන්න ඕනේ සතියෙන් සමාධියෙන් යුක්තව. හික්මීමකින් යුක්තව. බයලජ්ජාවෙන් යුක්තව. ජීවිතවල ටිකක් මේකට හැඟුම් උදාහරණ දෙන්න ඕනේ. ඊට පස්සේ පෙන්නනවා කොච්චර අසරණද, දාසද, වාල්ද, බැගෑද මේ කාමයට පන්නේ. නැත්නම් මේ කාමයේ නැමැති සිබ්බණියගේ ගැටේට අහු වෙන හැටි. ඉතින් ඒක නිසා මේකට වැඩිය අසරණ අනාථ තත්වයක් තියෙන අපේ ඉදිරියට වැඩ කරනවා. එදින වැඩ කරනකොට අපිට වෙලාවක් වැඩි කර ගන්න ඕන. ඒ වගේම එකම අරමුණක කායක සාදේ පවතුනා නෙවෙයි ඇහැ කන දිව නාසය කය මන කියන මේ හයේ වැඩ කරන වැඩ කරද්දි මේක ඒ අපේ තියෙන වැඩ බහුලකම අසතිය උග්‍ර වශයෙන් පාවිච්චි කරලා අපි වශයෙන් පවත්වනවා. ඉතින් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ පරිණතේ ඉඳලා සක්මනට ගිහලා සක්මනේදී මේ වයර් මාරු වෙන්නේ නැති. ට්‍රක් එක මාරු වෙන්නේ නැහැ. දැකගත්තට පස්සේ එදිනදා වැඩක් කරනකොට කුණු කුණුවක් වෙලාවක. දැන් කොහොමද ඇයි කට කනින් නාසයෙන් නාසයෙන් දිවට එකින් එකට එකින් එකට වැඩ කරන හැටි බලන්න හිටියොත් එකක් දැනෙවි. ඒ ඒ මොහොතේදී අපි චිත්‍රයක් බලන්නේ චිත්‍රයේ රස නැතිලා. සද්දයක් අහගෙන ඉන්නවනම් අපි හිතමු හොඳ ලස්සන ඔකෙස්ට්‍රා එකක් එන නැත්නම් සංගීත කණ්ඩායමක් සෙල්ලම් කරනවා අපි පරණ පුරුදු සින්දුවක් කරනකොට වැහිලා භාවනා කරනකොට ඒක ඇහෙනවා යම් වෙලාවක ඒක සතියෙන් කමන්නේ මම ආනාපානට යන්න ඕනකුත් නෑ මම ආය සක්මන්ට යනෝනේ ශබ්ද ඇහෙන වෙලාවදී ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා දැන් මගේ හිත තියෙන්නේ කනේ මේ කොහෙදෝ යන ශබ්දකින් තමයි කන් පීරි ගෑවි කියලා අහගෙන ඉතත් ඔක මල කං කරදරයක් වෙනවා කිසිම සංගීත මෙලඩියක් නැහැ. මල කලක් අරචා කරන නැත්කින් කර භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ලබු ගන්නවා කියන්නේ අර්ථ පාඩන මිසක් අර්ථ කියන්නේ ඒකයි මේ සති ඉස්සර වෙච්චාම ලැබෙන අරසාව. ඒ නිසා මේ වගේ රෝගේ තියෙන තැනකට යන්න ඉස්සලා අපි මේ රෝගේ විස බීජ වලින් එන්නක් කරගෙන ගියොත් අපිට විශ්වාසයක් තියෙනවා ඔය ගියාට අපිට උරෙදි ඉන්නේ නැහැ කියලා. ඒකේ ශබ්ද ඇහුවට දෝෂයක් නැහැ වදී අහන්න කියන එක අහන බව දැනගන්න. මේ ශබ්ද කරන කට්ටිය කැමැත්ත තියෙන ආහාර බව නොදැනුවත්ව නතු වෙලා අහනවා තමයි අපි කියන්නේ කර්ණ රසායන සංගීතයක් කියලා කියන්නේ අපි ඒ තරමට තකතිරුක මේ තරම මෝඩකම මේ තරම කරන දේ දන්නේ නැහැ. ඒ නිසා හුදේ දක්ෂ යෝගාවචරයට කොඩි ගහයකට ගියා. සංගීත සංගතයට ගියා. එයා කරන්න හදන තියෙන්නේ මෙච්චර උග්‍ර විදියට අපේ හිත යහකට අදින්න හදනකොට දැන් මම ඉන්නේ. කණේ නක් වීලා තියෙන මේ ශබ්දවලින් ඒ ශබ්දවලින් ඇතිවෙන දේට මගේ මන අපේ අමන අපේ ව්‍යංජනාන ව්‍යංජන බලන්නේ නැතුව වීරෙක් අහනවා වීරෙක් සංගීතය අහනවා වගේ අහන එක තමයි සර්වඥාස කියන්නේ සෝතවා බදිරෝ යක අහපන් නමුත් වීරෙක් විදිහට සංගීතයෙන් බෑකට කොපරා සංගීතයෙන් බෑකට නටවන්නේ මේක රටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මේ සංගීතකාරයා අකුව අල්ලන්න කෙමනක් ඇතිවෙවා. එහෙම නැත්නම් උගුලක් ඇතිවෙවා. උඹ ගිහිල්ලා හැම කාපම උගුල ගසන්නට උනේ. පුළුවන් නම් හැම කාපම උගුල ගසන්න ඕන්න යෝගාචරය කියලා. කිට්ටුවක කන්නපා අපේ මේක දිගට මැරෙයි කියලා පැත්තකට වෙන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ ගන්න උදාසන ඕන දෙයක් කරවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ පුළුවන් නම් රසමසෝලක් දාලා දින එකට කපන්නේ හැබැයි කුකුල කසගන්න ඒක අටෝපි එක ඉවිලා ඉන්නයි කියන්නේ ඇවිල්ලා කාලය ගැසෙන්නේ නැහැ. ඔන්න යෝගාවචරය කියන්නේ මිනිහා. යෝගාවචරය කියන්නේ නක්ම කකුල කිච්චි කපනවා. සමුදේවා කරන්න පුළුවන්. එන්නේදී සංකීර්ණ වැඩි නිසා අපි මේ පරියන්කේ ඉඳගෙන පුළුවන් තරම් ආශ්වාසය පාස ප්‍රශ්වාසය පාස වෙනස්කම් දකිමින් ඒ ඇති වෙන හැම එකම වෙන වෙනම විඥාන පහළ වෙනවා කියලා. ආශ්වාසය පාස ආශ්වාසය පහළ විඥාන නෙවෙයි ප්‍රශ්වාසය පාස. ආය බාහිර ආයතන තමයි හුස්ම රැල්ල අභ්‍යන්තර ආයතන තමයි කනේ නාස්කාග්‍රේ තියෙන සංනිවේදන ගතිය විඳින ගතිය ඔපේ ඒ දෙක වල කාල නිසා පහළන පළවෙනි ආස්වාසේ විඥානේ නෙවෙයි දෙවෙනි ආස්වාසේ පහළ වෙන්නේ පළවෙනි ආස්වාසේ විඥානේ නෙවෙයි ප්‍රසවාසේ පහළ වෙන්නේ ආස්වාසේ මුලදී පහළ වෙන විඥානේ නෙවෙයි මැදදී පහළ වෙන්නේ මැදදී පහළ වෙන විඥානේ අගදී පහළ වෙන්නේ කියලා හැම එකකම එතන එතන ඇති වෙන විඳිනදී අත්දකින්නදී වැටහෙනදී අනු යන හිත තිබුණොත් කොච්චර ශීක්‍රේ මාර්ගන ආරම්භකට වුණත් තමන්න පුළුවන් වෙනවා ඒ දේ අත්දකන්න. එහෙම දේ දන්නවනම් ඒ දේ මතින් එන්න පුළුවන් මනාප අමනාප දෙක පිළිබඳව අවබෝධ වෙන්න අවස්ථාවක් තියෙනවා. දැන් ඉන්නේ කොහෙද කියලාවත් දක්වන්න බලනවද අහනවද රස බලනවද කියලා ඉතින් අනාතයි කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා බාහිර ආයතන 6 ඒකාන්තයක්. හැබැයි ආයෙ කරන වැඩ කරන එක කරනවා. දැන් මම ඉන්නේ මෙතනයි කියලා දාන්න. දැන් මම මේ මත්තුලා තියෙන රූපයකට නැත්තම් ශබ්දයකට, මේ ගන්ධයකට, මේ රසකට, මේ පහසකට ආනාපාන නැත්තම් ධර්මතාවයක් කියන හිතේ ඉතිවිලි කියලා ඒක දන්නවනම් අරසයි. ඒත් එක්කම ඒක උගනගත හැකි ආයෙක තමයි එළඹිලා තියෙන කනද, නාසය, දිවද, කයද කියන. ආන්නේදික එකතු වෙනකොට නිසා හටගත්තේ තමයි ඒයින් ඇති වෙන හැඟීම ඒකින් ඇති වෙන අත්දැකීම ඒකින් ඇති වෙන දැනීම ආනේ දැනීමෙන් අපිට දැනීම දැනීම වශයෙන් දැනගත්තොත් ඒකට මනාප මනාපකම් පහළ වෙන සංඥාවෙන් එන වර්ණ ගැනීමෙන් පොඩ්ඩකට බේරෙන්න පුළුවන් දැනීම දැනීම වශයෙන් ගන්න අපි උදාහරණයක් වශයෙන් අරගෙන යමු ආනාපානය කරලා හොඳට කය දැක්පත් වෙනකොට ඕන එක දැක්ක මස් කරගන්න පටන් ගන්නවා පාට ගැසෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් ශරීරයේ එක පැත්තක රත් වෙන්න පටන් ගන්නවා තව එක පැත්තක මේ හීරි වැටලා තිබිලා හීරි යන්නා වගේ දැන්. එහෙම නැත්නම් තව තැනක කූපි ගවන්නා වගේ, දාඩිය ගලන්නා වගේ, වැස්සකට අහුනා වගේ, ඉදිකට දුවන්නා වගේ දැනෙනවා. ඉතින් දැනෙනකොට අපිට දැන් මේ නාසිකාග්‍රයේ තියෙන හිත නාසිකාග්‍රයෙන් පල්ල කය වෙන තැනකට ගිහිල්ලා තියෙනවා. ඒ බව ඒ හීරියරෙන් බව උණුසුම් බව සිසිල් බව එහෙම නැත්නම් චලන වෙන බව. එහෙම නැත්නම් මේක අල්ලබදාගෙන හිර වෙලා අයිස් වුණා වගේ වෙන බව, තඩිසි වෙන බව, සැහැල්ලු වෙන බව දකින්න මිස කට කන නාසය දිවකය කියන මේ සම්මුතිය අයින් කරලා ඒ භාවයේ පමණක් ලකින්න පුළුවන්. සැලෙන බව, නැත්නම් සැලෙන ස්වභාවය. ඒකට ආයේ මනාකමනකම් පාල් වෙන්නේ. අපේ හිත ඒකට ආරෝපණය කරන මේ දඟලන්නේ දකුණු කය. දකුණු අතයි. එතන one over x එහෙම නැත්නම් මේ මේකයි කියලා ඒකට අර සම්මුතිය දාගන්නවා කියන්නේම ඒක මගේ කරගැනීමක් මම කරගැනීමක් මගේ ආත්මය කරගැනීම. නමුත් බාහිර ලක්ෂණයට යනවා. මේ සැලවෙන සැලවෙන බව. මේ කුණුසුම් බව. බාහිර ලක්ෂණේ නැතර වුණාම අර සම්මුතියේ වර්ණ ගැටෙන ගතිය, ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගතිය, නිමිති කරන ගතිය යම් මේ ත්‍රිලක්ෂයක් යනවා. ඒකයි වාර්තා කරනකොට පුළුවන් තරම් ඒ ශරීරයට සම්බන්ධ කරලා දිශාවලට සම්බන්ධ කරන උමට ආස්වාද ප්‍රසආද කරන උණුසුම් බව වැටුණා සිසිල් බව වැටුණා කපනකොට බව වැටුණා කියලා කිව්වොත් අනිවාර්යයෙන් මේ කියන මනුස්සයන්ම තියෙන මේව තමයි මේ ධාතු ගුණ කියන්නේ. කටේ කටේ කියපු ගමන් ධාතු ගුණ නෙවෙයි උගල මේකේ වැඩ. බබාගේ භාෂාවට වැඩ, ලාමක භාෂාවට වැඩ, සම්මුතියට වැඩ. සම්මුතිය දෙල්ල ගලවලා පරමාර්ථයට යනවා කියන්නේ භාව ලක්ෂණ වලට යනවා. එතකොට අපි යනකොට සක්මන් කරගෙන ඉනකොට රූපයක් දැක්කා. ඒ දැක්ක රූපය මට රූපයක් කියලා මෙහෙය කරන්න පුළුවන් නම් අපිට ආපහු වුණ සක්මන් දෙන්න පුළුවන් ගැටියක් තියෙනවා නැත්නම් රූපයක් දකින්නවා එතන අනුතුරුදායක තැනක් කියලා අරස වෙනවා. අන්නේ රූපේ වෙනස් කිරීම සම්බන්ධ මෙහෙය කිරීම සම්බන්ධව මම හිතන්නේ මේ නෝටක් මම සෑහෙන තොරතුරු දුන්නා කියලා තව ටිකක් දෙනවා නම් අපි මේ සක්මන් කෙරවට ගියා ගියාට පස්සේ අපේ හිත රූපයකට ඇදලා ගත්තා කියලා හිතමු. එතකොට ඉස්සෙල්ලාම අපි මෙනෙහි කරන්නේ රූපයක් රූපයක් රූපයක් රූපයක් කියලා. රූපේ සුද්ධ බල සුද්ධ ලක්ෂණවා සැකල හිත හිත ගිහිලා දැන් ව්‍යංජනන ව්‍යංජන ගැනීමක් කරන්නේ අන්ධයෙක් බලන්න වගේ දැනගෙන රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන තමයි තේරෙනවා නම් දැන් ඕනේ නම් රූපේ රස බලන්න පුළුවන් නැත්නම් රස නොබල බේරෙන්න පුළුවන් කියන ඒ කියන්නේ සෑහීමක නාමය වැස්සිදි රේන්කෝට් එකක් දාගත්තා වගේ නොතෙමී ඉන්න පුළුවන්. අන්නේ தත්ත්වෙට ගියාට පස්සේ කියනවා දකින්නවා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්න. රූපයක් රූපයක් කියන්නේ බාහිර ආයතන මෙනෙහි කිරීම. දකින්න දකින්නයි කියලා කියන්නේ තමන්ගේ ඈත අරමුණට කිට්ටු කරගත්තා මෙනෙහි කරන ක්‍රමය විශාල වශයෙන් පැතිරලා තියෙනදී රූපයක් රූපයක් කියන එක දකින්න ගන්න කියලා මේ. දකින්න දකින්න කියලා මෙනෙහි කරනකොට පුළුවන් වුණා වමට ලකුණු යනවා. ඒකේ සත්‍යයක් මෙනෙහි කරනකොට ඇසීමේ ක්‍රියාවදී සත්‍යයක් සත්‍යයක් තමයි විසිරිච්ච එක මෙනෙහි කරන්නේ. සද්දේ බැඳීගත හිත. කීකරු වේගෙන එනකොට ඇහෙනවා ඇහෙනවා අහනවා අහනවා කියලා ඒක කන දක්වාම කිට්ටු කරනවා. ඊට පස්සේ පුළුවන් නම් ඒක ආස්වාස් ප්‍රසආදයට වම දක්වන්න ගන්න. අන්නේ නිසා මේ මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය සමහරු තොග වශයෙන් බණිනවා. මේක නිසා මේ කඩපාඩම් පිළිලක් දෙකේ පන්ති වැඩක් කියලා. නමුත් මේ අජත්ත රූපේ සහ බහිද්ධ රූපේ නැත්නම් අජත්ත ආයතනය සහ බහිද්ධ ආයතන වශයෙන් දැනගෙන විඥාණයට ගැනීමේදී කීකරු කර ගැනීමේදී මේ මෙනෙහි කිරීමේ විශාල තාක්ෂණික වටිනාකමක් තියෙනවා. ඉතින් උග දෙනෙක් හිතනවා ඒක ඕනේ නෑ ඒක මට ලැටෝ කරන්න පුළුවන් කියලා හොඳයි. ගේම් කරනවා හොඳයි. නමුත් අවුනාට පස්සේ තමයි තේරෙන්නේ මේ ලාමක ක්‍රමේ නැත්නම් මේ ලේසි ක්‍රමේ මෙනෙහි කරන ක්‍රමේ ඔය ගාක්ලන්ත කපලන්න කපලා හිත පාරකට ගන්න පුළුවන් වාරයි. පාරකට ගත්තට පස්සේ අන්න ආකාරයට ගන්න පුළුවන් නැත්නම් කොහොමද කොහොමද ගන්න. ඒ සමය අධ්‍යතායතන ආයත බහිදායතන බහිදායතන වශයෙන් මෙනෙහි කරනවල රූප සබ්බ කාණ්ඩ රස පාස හිත හිතවි. ඊට පස්සේ දක්නවා අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා. හිතනවා. ඒ වෙනකොට අධ්‍යාත්මික කරන්නේ. එහෙනම් අපි ඊගාවට එන විඥානය දැක ගැනීමට කිට්ටු කරනවා. නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ආධුනිකයෙක්ට ගණන් ගන්නෙත් නෑ. ආධුනිකයන්ට මේක මහා කරදරයක්. නමුත් මේ වගේ ගැඹුරු ධර්ම කියාගෙන අහගෙන යනකොට තේරෙනවා මේ මෙනෙහි කිරීමේ යාන්ත්‍රය. නැත්නම් මේ මෙනෙහි කිරීමේ උපකරණේ භාවනා ගමන් මල්ලේ කවදාකවත් විසි කරන්නේ නෑ. කොයි වෙලාවෙ පොරොන්දු ගන්න වෙයිද අපි ගමනක් කරනකොට ඔය වික්ස් එකක් පැන්ඩෝල් පෙට්ටක් දෙකක් දාගෙන යනවා ඒකක් මාකදිසි ආවොත් බෙහෙත් ප්ලාස්ටර් එකක් එන්නේ අන්න වගේ ඉතින් ඔක එච්චර බර දෙයක් නෙවෙයි නිතරම හැකියක් වෙලාවෙ මෙනේ කරා මෙනේ කරනකොට ගුරුවරයෙකුට අහන්න දෙයක් නැහැ ඉබේම හිත මැදට ගන්න පුළුවන් ඒත් මැදට ගත්තට පස්සේ ඔක කීකරු විඥාන මට්ටමට වැඩි අකීකරුයි චක්කු ద్వාරණකම චක්කු ద్వාරණට වැඩි අකීකරු රූපාරම්මණකම දැන් රූපාරම්මණ මට්ටමේදී නම් අපි පටන් අරගන්නේ බාහම කරන රූපාරම්මණය මෙනේ කරලා අරගන්න ඕන එක චක්කු ద్వාරණය ඊට පස්සේ පුළුවන් විඥාන මට්ටමට කීකර කරගන්න අන්නේ විදිහ වැඩ පිළිලක් කරන්න අරගත්තොත් අපි දැන් මේ දවස් දෙක තුනකින් පස්සේ දැන් ගෙදර යන්නේ ගෙදර ගියාට පස්සේ අනාථ නැහැ කුල්ලුවන් තනකින් පටන් අරගෙන හිමීට පස්සෙන් පස්සට ගන්න ඒක දුකක් හොඳයි ඉඳගෙන ඇත්තට වහන කරන එක. ඒක මේ සතිය සමාධිය සුද්ධ වශයෙන් වඩන නමුත් අපේ ජීවිතය හැමදාම ඇත්තට වහන්න ඉන්න බෑ. අපේ ජීවිතය හැමදාම සක්මන් වල උත්කට කරන්න බෑ. ඒකට වත් පිළිවෙත් තියෙනවා අපේ ඒක වැඩකටයුතු අන්නේවට ගියාට පස්සේ මේ ආයතන බාහිර ආයතන අච්චත් ආයතන කියන දෙක මෙනෙහි කරන්න ගිය ගමන් තමයි හොඳට තේරෙන්න පටන් අරගන්නේ හොඳ චිත්‍රපටයක් නැත්නම් හොඳ ටෙලි ඩ්‍රාමයක් නැත්නම් හොඳ සංගීත සංදර්ශනයක් හොඳේ සතියෙන් අහන්න බලන්න ඒකෝට එකේ තියෙන තේමාව සුඛාන්තයක්ද දුක්ඛාන්තයක්ද කියන එක අපිට අදාළ නැති වෙනවා. අපි නිකන් ඇස් නැති මිනිස්සෙක් බලන් ඉන්නවා වගේ තමයි බලන්නේ. කන් නැති මිනිස්සෙක් අහගෙන ඉන්නවා වගේ තමයි අහන්නේ. ඒකෝට ඒකෙන් වදින කොක්ක වදින්නේ නැහැ. උගුල ගැස්සෙන්නේ නැහැ. හැබැයි අපිට හැම කඩ පුළුවන්. ඉතින් භාවනා නොකරපු කෙනෙක් එහෙම කෙනෙක් දැකපුවම බලනවා මේ තැන්වල මොකටද හැසිරෙන්නේ රූප බලන්න ආවේ මොකටද ශබ්ද බලන්න ආවේ කන්නේ. අතන භාවනා කරපු භාවනා කරලා දිනු කෙනෙක් එතෙන්ට නොගියොත් පාපෝ. ඊළ අනිවාර්යෙන් මෙතන ගැප ගන්න ඕනේ. නාටිකමාල ආම්දුර රහත්තුනි නාටිකාංගනන් නරසම බලන්න. ඒක හා ඒක නොබැලිය යුතු දර්ශනයක්. ඉස්තිය ඥානම තේ ස්වාමීන් වහන්සේ බලනකොට වෙන මොන නා බුදුන් වහන්සේ කියන නර්ම ගැන මාන්නේ පිස්සුවක් කියනවා. සංගීත කියන්නේ මානේ කෙඳිරිල්ලක් කියලා. නැත්නම් බීත්කවේ උම්මත්තකම්. සද්දම් විත් බික්කවේ මේ ගීතයක් කියලා කියන්නේ ඇඳිල්ලක් කියලා. ඉතින් හැම කෙනාම අඬ අඬ හැම කෙනෙක්ම පිස්සුවෙන් තමයි ඉන්නේ. ඉතින් පිස්සුව දකින්න හොඳයි. ඒකෝ තමයි තේරෙන්න පටන් ගන්නවා මම සිවුරු දාගත්තේ නැත්නම් මාත් උන ළමයි කියලා. නිසා කිසියම් දෙයකින් අපෝ කියලා ගන්න බෑ. අපි ඉන්න තැන දැනගෙන පස්සට එන්න ගන්න. මේ ඉන්න තැන දැනගෙන පස්සට එන තමයි යෝනිසමනස්කාරය. කොච්චර කෙලෙසිච්ච තැනින් පටන් අරගත්තත් නැවත නැවත නැවත ප්‍රබාහිත නම් ඉන්නේ අපි ශ්‍රේෂ්ඨයි වෙන්නේ. කියන්නේ කියන්නේ කෙලෙසින් දෙන්නේ නැතුවම පිරිසිදු මාර්ගයේ ගෙනියන ක්‍රමය. ඒක අපි සත්‍ය සමාධි දිනු කරන ටික ටික ඉදිරියට යනකොට මේ අත්‍යත් ආයත බාහිර ආත්මයෙන් කිය යම් දවසක තමයි කොච්චර සීක්‍රේ වැඩ කරනවද කියලා දැනගෙන ඒකේ උපදලා දැනගෙන සතියක් පිටවගත්ත කෙනෙක් කවදාකවත් තව කෙනෙක් පිච්ච පිස්සෙක් වෙන්නේ ඇයි කියලා තරහ වෙන්නේ. සූදුවත්වෙක් වෙන්නේ ඇයි කියලා තරහ වෙන්නේ. ස්ත්‍රී දූතෙක් වෙන්නේ ඇයි කියලා තරහ වෙන්නේ. එහෙම නැත්නම් මේ එකකට හැබැයි වෙන්නේ ඔය හැබැයි වෙච්ච එක කවදාකවත් ඒ පුද්ගලයා දෙයක් කරන එකේ ධර්මතාවය නොදැනුවත්කම නිසා අසතිය නිසා අපි මෙතන හිතන අපි එතෙන් ඕන තරම් වැඩ කරනවා නිසා අපිට අයිතියක් නැහැ වැරද්දක් කරන කෙනෙක් දැකලා මට එයාට දඬුවම් කිරීමේ අයිතියක් අපිට වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ අපේ ඔලමරකම. බුදුරජාණන්සේ ලෝක මහා සත්‍ය කෙරෙහි මහා කරුණාවක් පහළ කරගත් උනා නම් මේක නිසා හට ගන්නා දෙයක් මිස විතර සත්‍යක් නෑ කුකිලෙක් නෑ උන්වහන්සේ ඒක දන්නවා. නමුත් මේ පුද්ගලයා හිතන්නේ මම දැන දැන දැක දැක ඇත්තට අහුවෙලා අනේ මම පිළිගුණා කියලා. මොකද ඒකල හේතුඵල ධර්මයක් දන්නවනම් ඕනම කෙනෙක් යහපතයි. කොයි පැත්තට යයි කියන්නේ නිසා යම් කිසි කෙනෙක්ගේ අත්‍යත්තායතන බාහිරාතන දැනගත්තා නම් තමන් එක වැඩ කරන කෙනෙක් ඒ පැත්තටපත් උනේ ඇයි කියලා අවබෝධ කරගන්න අපහසුයක් වෙනවා. ඒ කෙනාට දෝති සමාධින එක තමයි යෝගාවචරකම කියලා කියන්නේ. අනේ මේ මනුස්සයාට බෑ. මේ මනුස්සයාට දව දාන්න අඩුවක් කරනවා කියලා කියන තවත් අපහසුතාවක් වෙන නිසා මටත් බැරි නෑ. දැන් බුදුහාමුදුරන්ට දැන් මේ වැඩේ කරන්නේ මෙවැනි ලෝක සත්‍යයක් අච්චත්තායතන බාහිර ආයතන විඥානයේ සතිය සමාධිය කලක් නැති යෝගාචර මොන හවුහරණක් කොහෙන් ගැලවීමක්ද අපි සංසාරේ කොච්චර කල් ගෙවක් කරගෙන කඹුල කඹුල ඇවිල්ලාද අද යන්තමට හරි මේ වගේ දෙයක් කරගත්තේ කියලා Tamange අකීතයට දෙන සමාවක් අනුකම්පාවක් තමයි මේ ආයතන පිළිබඳ සංවරයක් නැතුව වැඩ කරන කෙනෙක් දකින්න. ඒක මොකද තමනුත් දන්නවා දැන් මම සංවරයේ හිටියට ඊගාව චිත්තක්ෂණය මට මොනවා වෙයි කියන්නේ. ඒ තරම්ම මේක තරම් නොවන වැඩ කරන කර්මයේ ප්‍රතිසන් වීමට පැහැදිච්ච ලෝකයක්. කර්මයේ ප්‍රතිසන් වීමට හැදිච්ච කය. කර්මේ බතන් ජීවිත හැදිච්චම සංසාරයක් නෙවෙයි. ඒකෙන් ගැලවෙන්න යෝච සිබ්බනි මච්චවා මේ තණ්හා නෞකාරයෙන් මේ ගැටලින් එකෙන් ගැලවෙන්න අන්තනික අතහරිනවා කියන එක පළවෙනි අභ්‍යාසය ඊට පස්සේ අල්ලන විඥානයේ අල්ලනවා විඥානයත් මම අල්ලගත්ත එයාට අල්ලගන්න බැරි වුණා කියලා මාන්න ගන්න තණ්හාව ගන්න දෘෂ්ටිය ගන්න නැවත නැවතත් මේ විඥානයේ නිසා හටගත්ත බව දැනගත්තොත් හේතු ඵල ධර්මතාවයක් තමයි තේරුම් ගන්න. එතකොට ඒ අන්තදීප ගන්නති ලෝකේ පිළිබඳව ලොකු අනුකම්පාවක් වැඩ කරනවා. ඔකේ Taman අතින් අත්තර දෙන සීලේ කැඩෙනවා, සමාධිය නැති වෙනවා. මේ අභිජී ඥාන නැතිලාවක් වෙනවා, පරිජී ඥාන නැතිලාවක් වෙනකොට අනුකම්පා කරන්න ඕනේ. මේවා සින්න වෙච්ච, බෝධ වෙච්ච, සින්න වෙච්ච දේවල් නෙවෙයි. සති සමාධිය එල්ල වෙච්චාම තියෙනවා. සති සමාධි නැතිවම නැති වෙන්නේ පශ්චාත්තාප වුණොත් එන්නේ අර සති සමාධියවත් නැති කරගන්න බැහැ. නමුත් මනුෂ්‍යකමත් එක්ක ඒ හැකියාව සදාතනික අපිට තියෙන නිසා වෙච්ච දේ මොනවා කරන්නේ කියාවයි ආයෙ මං සති සමාධිය ඇති කරන මේක ඉන්නෝ නෑ කියලා තමා පිළිබඳව කවදා විශ්වාසය අත්හරින්න. හදන්න පුළුවන්. මූලික ගොඩනැගිලි ද්‍රව්‍ය විකෙත් තියෙනවා කියුවට පස්සේ manussත්වය කියන්නේ කොච්චර වටින දෙයක්ද? ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට මොනවද උගන්වන්නේ කෙනෙක්ද? මේ ධර්මය කියලා කියන්නේ මොන වගේ ලාභයක් ප්‍රයෝජනයක් ඇති කරන දෙයක්ද? මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ චිත්තක්ෂණයේ තියෙන தত্ত্বයේ தත්වානුරූපේ දන්නවා කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍යස්වක් කියන්නේ මොකද්ද? මේ පැවිද්දක් කියන්නේ මොකක්ද කියන එක අමුතු දර්ශනයකින් දැක්කම. ඉතින් ඇත්තටම ගැඹුරුයි නම් තමයි ඒක පිළිබඳව ඉතින් කාටවත් නැහැ කියන්න බෑ. නමුත් ඉතින් මොක කරන්නේ නැතුව අත්‍යකට වෙන්න බැරි නම් පුළුවන් ප්‍රමාණය කිට්ටු කරගෙන ටික ටික කරගෙන යන්න පුළුවන්. නමුත් ඔය කියන තරම් අමාරුවක් නෑ. එක කේස් ගහක් අවුලිටි කේස් වල්ලක එක කේස් ගහක් ගැටගලා ලියහකට පස්සේ එක එක එක එක එක එක එක නයින් කරනකොට ගැටෙනවා. ඒක නිසා අද මම ගොඩක් වෙලා ගන්න මම හිතන්නේ ධර්ම දේශනා සඳහා ඉතින් මේ ඉදිරිපත් කරන ධර්ම කොටස මෙතෙක් කරපු ඒ විවරණ වලට තවත් පරිප්පුවක් එහෙම නැත්නම් උපවැටීමක් වඩපත් වේවා කරන සප්පායක භාවනාවක් මම භාවනාවට ඉදින්දා වැඩවලට තව තවත් ධෛර්යයෙන් ඉදිරියට කරගෙන ගිහිල්ලා වෙච්ච වැරදි පැත්තකට දාලා ඉදිරියේ ලැබෙන මේ චිත්තක්ෂණය උතුම් විදිහට ගැඹුරින්ම දැකගෙන ගැනීමට මේ ධර්ම කොටා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද ජීවිත ප්‍රදේශනා මෙතන අප කරන ආශිර්වාදනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.